අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ ශිළුම දිනා ඒ ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඊවමේව කෝ භික්කවේති නිමානි පුබ්බකරණීයානි කතමානි තීනි අදි සීල සික්ඛා සමාදානං අදි චිත්ත සික්ඛා සමාදානං අධිපඤ්ඤා සික්ඛා සමාදානං දීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ඊයේ මේක පොඩ්ඩක් පමා වෙලා ඒ පටන් ගත්ත ධර්මදේශනාවේදී හඳුන්වා දුන්න විදිහට ඒ සූත්‍රයේම කොටසක් තමයි අදත් ධර්මදේශනට මාතුකා කරේ ඒ සූත්‍රයේට ওই සූත වර්ගයට නම් ශ්‍රමණ වර්ගය කියලා නම් කරලා තිනවා සූත්‍රෙන් සූත්‍රයට නම් කරලා නැහැ. මොකද මේක සංග්‍රහ වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ තික නිපාතේ. ඉතින් ඒක තියෙන බොහොම පුංචි සූත්‍ර. ඒතරේ සූත්‍ර 10කටම පොකුරකටම නම දෙනවා මිසක්ක එක එකට නම් දීලා නැහැ. නමුත් ඒන කනෝන බලපු විස්තරයේ තිබිලා තියෙනවා මේකට උබ්බකරණ සූත්‍රය කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔය බුරුම පොත කියවනකොට මේ ළඟදී චට්ට සංගායනාවේදී ඒ එක එක සූත්‍ර වලට නම් දෙන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් අපි ත්‍රිපිටකයේ අපේ බුද්ධ ජයන්තියක ගත්තොත් සූත්‍ර 10ටම තමයි නම් තියලා තියෙන්නේ. මම මේ ටික කියන්නේ කාට හරි මේ සූත්‍රය ත්‍රිපිටකයේ දිගාරලා බලන්න ඕන වුණොත් ඒ අංගුත්තර නිකාය ටික නිපාතේ ශ්‍රමණ වර්ගයේ සංග්‍රහ වෙලා තියෙනවා. අපේ බුද්ධ ජයන්ති පොතේ මේකට නමක් නැහැ. නමුත් මේ මේ සූත්‍රය අඩංගු වෙලා තියෙන මේ පුබ්බ කරන කියන වචනය අරගෙන සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා ඒ පුබ්බ කරන සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. ඇත්තටම මම ඒකේ මේ අද දවසේ තීයේත් මාත්‍රකාවසෙන් ඉදිරියට තිබ්බේ උපමේය නැත්නම් උපමාවක් පෙන්නලා උපමාව ගලපලා දක්වන ආකාරයයි. සූත්‍රේ පටන් ගන්න උපමාවෙන්. ඒ උපමාවේ හැටියට බුදුහාමුදුරෝ සඳහන් කරනවා යම් කිසි ගෘහපති ගොවියෙක් ගොවිතැන් කටයුතු කරනකොට ගොවිතැනි අස්වනු බලාපොරොත්තු වෙන්නේ ඉස්සර වෙලා එහෙම නැත්නම් පළප්‍රෝජන බලාපොරොත්තු වෙන්නේ ඉස්සෙල්ලා එයා විශ්ින් ගොවිපලට කළ යුතු යුතුයකම් තුනක් තියෙනවා. ඒ යුතුයකම් තුන තමයි නැත්නම් ඒ තුන ආසන්න කාරණා වෙනවා. Taman කැමති ඵලය නැත්නම් උසස් අස්වන ලබා ගන්න. පළවෙනියම බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ ඒකේ නා භූමිය සකස් කරන්න ඕනේ. අපි කියන අස්සද්දනවා කියලා. එහෙම නැත්නම් භූමිය සම කරගන්න ඕනේ. ගොඩ ගොවිතැනට නම් භූමිය සමෝච්චාවේ සමෝච්චරිකාවට සකස් කරන්න ඕනේ. මඩ ගොවිතැනට නම් හොඳට වතුර බැඳලා මට්ටම් කරගන්න ඕනේ. ඒක කියන කලල් කරනවා කියලා. බුදුහාමරංග වචනේ කියන්නේ කල්ලම් කියලා කලල් කරනවා කියලා. එහෙම කෙරුවේ නැතුව ඒකට භෝග ඇට දැම්මට නිසිසේ පැලවෙන්නේ. ඒ නිසා ගොවියා බත් පිඟානක් හදනවා වගේ ඒ තමන්ගේ ගොවිපළ හොඳට සකස් කරනවා. ඒක පළවෙනි පූර්ව කෘතිය. ඒක කරාට පස්සේ මේ සකස් කරපු පොළවේ ශීඝ්‍රයෙන් බලනින්න දවසක් දවසක් පාසා ඒකේ දැනටමත් තැම්පත් වෙලා තියෙන තනකොළ පැලවෙනවා. ඒක නිසා හරියට කල්යල් බල්ල වැඩ කෙරුවොත් ගොවියා මේ ඉදම සකස් කරපු වහාම තනකොළ ඇට පැලවෙන්න කලින් බෝගැට දාන්න ඕන. එහෙම නැත්නම් තනකොළයට ගිහිල්ලා භෝග පැලවලට විශාල අභියෝගයක් තර්ජනයක් කරනවා. නිසා ගොවිය හරියටම දන්නවා ඉදම බින්නගම අහලා දෙහි අහලා ගාලා හරි ගස්ස ගන්න ඕනේ. ඊට පස්සේ හරි ගස්සපො තනකර මට්ටම මට්ටම් කරගත්ත ඉඩමේ තනකොළයට නැත්තම් වල්ලට පැලවෙන්න කලින් භෝගයට දාන්න ඕනේ. ඊට පස්සේ එයා ඒ භෝගයට සහ තනකොළයට එකට සමසමව රණ්ඩු කරනකොට අතුරු යත් ගෑම කියලා එකක් කරනවා. එතකොට තනකොළ පැල ගලවලා දාලා භෝග පැල වලට ඉන්න දෙනවා. එතකොට ටික කාලයක් යනකොට භෝග පැල පොළොව වසා ගන්නවා. ඉතින් ඒකට සාමාන්‍යයෙන් කියනවා භෝග පැල සහ තනකොළ එකට වැවෙනකොට පළවෙනි සැරේ, දෙවෙනි සැරේ, තුන්වෙනි සැරේ වල් නෙලනවායි කියලා. අපේ සිංහලයේ නෙලනවයි කියලා සාමාන්‍ය වචනේ පාවිච්චි කරනවා. ඒ නෙලීම් කරනකොට ඒකට අතුරුයක් ගෑම කියලා කියනවා. පස්සේ භෝග විතුරු වෙලා තනකොළ හෝ පලිබෝධක අයින් වුණාට පස්සේ භෝගය පොළොව වසාගත්තට පස්සේ ඊට පස්සේ මතුවෙන තනකොළ වලින් ප්‍රශ්නයක් නැහැ. මොකද භෝගයේ විසින් පොළොව වසාගෙන ඊට පස්සේ කොට ගොවිතනක් නම් ගොවියට සිද්ධ වෙනවා කන්දැත්තේ මතු පිට තැන් වලට වතුර දාන්න ඕනේ. බඩ බඩලෙට පහත තැන්වල වතුර වතුර වැඩි කරන්නේ නැතුව ඒකට මුල් දාවට වැවෙන්න අංශු වාතය ලැබෙන්න ඉඩ සලසන්න ඕනේ. අර කන් දැත්තේ තියෙනකොට උඩලේ තියෙනකොට වතුර දාන්න ඕනේ. මොකද ඒකේ වතුර ගොඩක් ලාට විය කියලා යන නිසා. ඉතින් මේ දෙවෙනි කාරණා තමයි බීජ දාන එක. තුන්වෙනි කාරණා තමයි අවශ්‍ය තැනට අවශ්‍ය ප්‍රමාණයට දියයිසින්න ඕනේ. අයින් කරන්නත් ඕනේ. වතුර වැඩි තැනින් වතුර අයින් කරන්න ඕනේ. අඩු තැනින් අඩු තැනට මල් පැල වලට මල් වලට වතුර දානවා කියන එක කරන්නේ. මේ තුන හරියට කෙරෙනවා නම් ඒ කුවියට ඒ භූමියේ අස්සන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් මේ තුන කියනවා හොඳ අස්සන්න බලාපොරොත්තු වැඩ කරන ගොවියා විසින් කළ යුතු පූර්ව කෘත්‍යය. පුබ්බ කරණ කියන වචනේ පාවිච්චි කරා. ඉතින් ඒක හැම වැදගත් වැඩකදීම ඒ මුල් සකස් කරන ප්‍රමාණයට තමයි අවසාන ප්‍රතිඵල ලැබෙන්නේ. අහම්බයක් කියලා දෙයක් මේ ලෝකේ නැහැ. ඉතින් ඒ කල යුතු කාරණා දන්නේ කෙනාට අපි ගොවියයි කියනවා. දැන් ගොවියෝ ශිෂ්ටාර වෙන්නේ ඉස්සෙල්ලා හන්ට ගැදරස්ලා එකතු කරන්නන් සහ දඩයක් කාරයෝ හිටියේ. ඒගොල්ලෝ පළ ඇති ගහක් දැක්කට පස්සේ ඒකෙන් තියෙනවා එකතු කරන ඇවිල්ලා ගල්ලෙන්නට ඇවිල්ලා තමන් එක්ක ඉන්න පවුලත් එක්ක හදා බෙදා ගත්තා. සතෙක් මරාගෙන කාලා. පහුවෙනකොට පහුවෙනකොට තමයි මේ තියෙන දේ අලවැල් මුල් ගෙඩි කඩා ගෙඩි කඩාගෙන කරන විනුවට වවන්න පටන් ගත්තා. ඒක ඉතින් අර ශිෂ්ටාචාරීතා විශාල පිම්මක් ඒ තියෙන දේ කඩාගෙන කාලා ගල්ලෙනක ඉන්න ජීවිතයක ඉඳලා මේ ගොවිතැන වශයෙන් මනුස්ස జాතිය ඉස්සරහට යෑම. ඉතින් මේ ඇත්තටම මේ පරිණාමයේදී මනුස්සයාගේ මේ දියුණුව ගොඩක් පැතිවලින් දියුණුණා. බුද්ධ ජානහසේ සියල්ලම දියුණුව විදිහට සලකන්නේ නමුත් මේ ගොවියන් වශයෙන් වැඩ කරන එක මුළු ත්‍රිපිටකේ පුරාම නිදර්ශන වශයෙන් ගෙනත් දීලා තියෙනවා මේක සම්‍යක් ආජීවයට ගැලපෙනවා කියලා. කියන්නේ යහපත් ජීවි පැවැත්මකට ගොවිතැන තමයි ආදර්ශ චරිතයක් විතර පුදුරජානන්සේ සඳහන් කරන්නේ. ඉතින් ඒකයි මම ඇග්‍රිකල්චර් කරේ. ඒක දන්නේ නැතුව වෙන්නේ නැති කොහොම හරි. ඉතින් ඒක වුණත් දැන් කාලා ඉවරයි. ඒකෙත් දැන් කිමිකල්ස් ගහලා පොළොව නාස්ති කරලා අරක නැත්තටම නැති කරලා ඉවරයි. අද ඇමරිකාවේ වෙනදා වීට් හදපු බෙල්ට් එක තන්නේ කරම කාන්තාරයක් කරලා ඉවරයි. ඒ තරම්ම කිමිකල්ස් දාලා ඒ තරම් උපකරණ දාලා පොළොව කඩලා විනාශ කරලා ඉවරයි. මේ දෙක අතරමැද තමයි අපි ලංකාව වගේ අය ඉන්නේ අපි දන්නේ. කෙසේ නමුත් මේ නිදර්ශනයකින් හර පාලා දරුවචනාංශය සඳහන් කරනවා ඒව මේව කෝ භික්කවේ. ඒ වගේම මහණෙනි භික්ෂුවක් විසින් Taman බලාපොරොත්තු වෙන්නා වූ ශ්‍රමණ ඵලය ලබා ගැනීමට අපි මේ පැවිදි වෙලා බලාපොරොත්තු වන යම් කිසි දෙයක් ඒ ශ්‍රමණ ඵලය ලැබීමට කළ යුතු සැපිරිය යුතු යුතුයකම් තුනක් තියෙනවා පූර්ව කෘති තුනක් තියෙනවා ඊට පස්සේ සර්වචනහසි මහණි මොනවද මේ මම මේ කියන්න බලාපොරොත්තු වෙන හඳුන්වා දීමට බලාපොරොත්තු වෙන මේ පූර්ව කෘති තුන පළවෙනි එක තමයි අදිශීල ශික්ෂා සමාදාන. සාමාන්‍ය පෘතඥයා ශික්ෂාවකට ලක් වෙන්නේ එයාට හිතෙන්නේ ශික්ෂාවට සමා ශික්ෂාවක් ඊළඟන සමාදන් වීම උවමනාවෙන් සිරකන්දරකට වැටීමක් වගේ. එලිමහන් සිරකන්දරකට වැටෙනවා. ඔක්කොටම ඕනේ කරලා දෙන හැඟුම් උදාහරලා තමන්ගේ රුචි අරුචිකම් හැටියට ජීවත් වෙන්න. ඉතින් ඒක අපේ සෙල්ලම් වයසේ ඔය මන්ද දශකේ ක්‍රීඩා දශකේ ඒක තමයි අපි ගත කරන්නේ අපිට වගකීමක් නැහැ අපි බොහෝම කෙලි දෙලෙන් ගත කරනවා නමුත් ඒ කෙලි දෙලෙන් ගත කරාට ටික කාලයක් ගියාට පස්සේ එයාට තේරෙන්න පටන් ගන්නවා Taman පවුලකට තැම්පත් වෙලා දරුවෝ හදාගත්තට පස්සේ දරුවන් ඉදිරිපිට කෙලි දෙලෙන් හිටපු වයසේ ජීවිතය ගත කරන්න බෑ දරුවන් ඉදිරිපිට අපි වගකීමක් වගවීමක් වෙනවා ඒක සාමාන්‍ය ශිෂ්ටාචාරයේ සිටින දෙයක්. ඒක ජීවිතේ මධ්‍යම අවධිය කියලා තේරෙනවා. බුදුජානනාංශය මෙතන අදහස් කරන්නේ ඒක නෙවෙයි. ඒ කියන්නේ අපි වැඩිහිටියන් බවට පත් වෙනකොට අපේ ළමා කාලේ කොස්කොල ගොට්ටට බෙලිකටු හැන්දට ඉතින් ආයුබෝවන් කියලා අපි ගෙවල් දොරවල් කරන්න හදනවනේ. ඒකටත් යම් කිසි ශිෂ්ටාචාරයක් වෙනවා. ඒක සදාචාරයේ තියෙන එකක්. මෙතන සරුවචනාංශේ ඒක ශික්ෂාවට ගණන් ගන්නෑ. එහෙම නැත්නම් ඒක සීල ශික්ෂාවට ගණන් ගන්නෑ. මෙතන ගණන් ගන්නේ එහෙම අමුදරුවන් රකින යුතුයකම් ඉෂ්ට කරන ඇත්තෝ සමාජයේ යම් ආකාරයක ව්‍යවස්ථාවක් තියෙනවා නම් සිවිල් නීති තියෙනවා නම් ඒ සිවිල් නීති රැක්කේ නැත්නම් Tamanda සිද්ධ වෙන මේ අනතුරු Tamange පවුලට කීර්ති නාමයට අනතුරු දැනගෙන ඒ සිවිල් නීති උල්ලංඝනය නොකිරීමට වීතික්‍රමණය නොකිරීමට එයා සදාචාර සම්පන්න වෙනවා. ඉතින් මේක මේ කතා කරන්නේ මානව පවුල ගැන හිතලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සිංහල බුද්ධ ආගම හෝ මුස්ලිම් ආගම හෝ බරාබිය හෝ බට බටහිර රටවල් නෙමෙයි පොදුවේ කියනකොට මේ විදිහට සමාදන් විය යුතු ශික්ෂාපද පහක් බුදුජානනාංශයෙන් පෙන්නලා දීලා තිනවා මානව ශිෂ්ටාචාරයේ වශයෙන් අපි පංචශීල කියලා කියනවා. ඒ හේතුව මොකද්ද? ශිෂ්ට ලෝකික පිළිවෙලට ජීවත් වෙන මිනිසෙක් තව කෙනෙක් තමන්ව මරනවට කැමති නැත්නම් ඒ කිනාට තව කෙනෙක් මරන්නයි කියන්නේ නැහැ. එච්චරයි බොහොම සරල දෙයක් බුදුරජාණන්සේ සඳහන් කරන්නේ. උඹ ඔහොම ඉඳගෙන මැරෙන්න කැමති නැත්නම් උඹට තව කෙනෙක් මරන්නයි කියන්නේ නැහැ. ඒ නිසා මොනම විදියකින් හෝ අපි නිදහසර කරනු කිව්වට ඒ සතුන් මැරීම කවුරුත් කියලා දෙන්න ඕනේ. මම මැරෙන්න කැමති නැත්නම් සතුන් මැරෙන්න කැමති නැහැ. ඒ නිසා අපිට අයිතියක් නැහැ. ඒ වගේම මං හම්බ දාඩිය මාංශයෙන් හම්බ කරපු වස්තුව කවුරු හරි ඇවිල්ලා මන් නැති වෙලාවේ පැහැර ගන්නවා නම් ඒක මට විශාල බයක් ඇති වෙනවා අපේ සමාජයේ ජීවත් වෙන්න බෑ. පොඩ්ඩ එහෙම වෙනකොට හොරකම් කරනවා. ඉතින් මේ බයෙන් නිදහස් වීම සඳහා Tamange යුතුයකම් බහරේ මොකද්ද? අන්සතු වස්තුවක් දැනුමින් තොරව ගන්න බෑ. එහෙමනම් අපිට ධර්ම ආරක්ෂාවක් ලැබෙනවා. අනුන්ට අබේ දීම නිසා Tamanට අබේ ලැබෙනවා. තුන්වෙනි එක මේ ලෝකයේ එක එකනාට තියෙන කාම වස්තු. ඒ කාම වස්තු තමයි මිනිස්යාගේ මේ බඩ පිරුණත්, ඇඳුම් ඇඳත්, ඉන්න ගියත් තිබුණත් ඒ කාම වස්තු ලැබීමෙන් තමයි මිනිස්යා තමන්ගේ පොහසත්කම් තාරාතිරම් බලන්නේ. ඉතින් ඒ කාම වස්තු තියා ඉන්නවා තමන්ගේ සමාජ තත්ත්වයේ පෙන්නන ආදර්ශ උපමාන විදිහට. ඉතින් ඒ කාම වස්තුවක් තමන් බලාපොරොත්තු වෙච්ච නැති කෙනෙක් වැරදි විදිහට පාවිච්චි කරොත් එහාට ඒක මරණයටත් වැඩිය එහා යනවා. කාම මිත්‍යාචාරය. ඉතින් ඒ නිසා තමන් තමන් හම්බ කරගත්ත ඒ ඒ කාම අරමුණු නැත්නම් කාම වස්තු අනුන් පාවිච්චි කරනවා දකින්න එක තමන්ගේ ජීවිතයට කරන විශාලම නැත්නම් තමන්ගේ මානසිකත්වයට කරන විශාලම තලා හෙලා දැමීම නම් තමන් කනුගේ කාම වස්තුන් චාරයකින් තොරව නැත්නම් මිත්‍යාචාරව හැසිරෙන්න එපා. ඉතින් මේ තුන අපි දන්නවා කාය සම්බන්ධ අකුසල ධර්ම කියලා. ඉතින් ඒ නිසා බුදුදහම කියනවා උඹ ඒව කැමති නැත්නම් අනුන්ට කරන්න එපා. ඒකම බොරුව කියලා මේ ඉස්තචන පරසවචන කියන මේ වචනේ සිදුවන හතරම තමන්ට කවුරු හරි බොරුවකින් රැවැට්ටුවොත් අපිට ලොකු ආත්ම නිෂේධනයක් වෙනවා. මේ මිනිස්සයාට විතරයි කතා කරන්න බලවන්නේ. ඌ කතා කරලා පව් කරගන්නවා අනුන්ව කරදර කරනවා සත්‍ය වසංගනවා තිරිසනුන්ට මේ ප්‍රශ්නේ නැහැ උදුන් කතා කරන්නේ කතා කරන්න පුළුවන්කම අපේ පරිණාමයේදී ලබාගෙන ඒ කතා කරන දේත් සත්‍යයේ වලහලනවා වසහලනවා ඒ නිසා මේ බොරුවකින් කවුරු රැවටිච්ච වෙලාවක හරි ආත්ම නිෂේධනයක් ඇති වෙනවා අපිට කොහොමද තව කෙනෙක් විශ්වාස කරන්න කියලා. ඉතින් එහෙමනම් බුදුරජාණන් කියනවා ඔබ තව කාට හරි බොරුවක් කියන්න යන්න එපා. එහෙම කියමනේ Taman කවදා හෝ බොරුවෙන් රැවටෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා කැමති කැමති නැත්නම් බොරුව කියන්න එපා. කේලම් වචන, හිස් වචන, පරුස වචන. ඉතින් අපි දැන් අද මෙතන ඉඳගෙන බණ මඩුවක බණ අහනවා. එක්කෙනෙක් කතා කරනවා අනිකුල අහගෙන ඉන්නවා. අප ගෙදර හිටියනම් කොච්චර වචන කතා කරලා තියෙද මේ ගත වෙච්ච විනාඩි 10ට. කවුරු හරි දන්නවනම් අර සතෙක් මරණ අකුසල කර්මයේම සම්පප්පලාපෙන් සිද්ධ වෙනවයි කියලා. සතෙක් මරනකොට සිදුවෙන කර්මපතේ වගේම බොරුවෙන් කර්මපතයක් රැස් වෙනවයි කියලා. සතෙක් මරනකොට වගේම සිදුවෙන කර්මපතයක් අරස වචනෙන් සිදු වෙනවයි කියලා. හිස් වචනෙන් සිදු වෙනවයි කියලා. ඒ මනුස්සයා තවත් පිංකම් ගැන කරන්න යන්නේ එකක් නැහැ. කට පරිස්සම් කරගන්න. ඒකෙනොත් ඒ බුදුම ස්වාමීන් වහන්සේලා පට ඇරලා කියලා දෙනවා බොරුව නම් තේරෙනවා. කේලේරනවා. පරිසරනේ හිස් වචන තේරෙන්නේ නැහැ හැබැයි අපාගාමි වෙනවා. අපි දවසකට මුච්චරක් හිස් වචන කතා කරනවා. හැම එකක්ම සත්ත්වඝාතන අකුසලයක් වගේ කර්මපත වෙනවා. අපිට තියෙනවද අපි කතා කරන වචන පිළිබඳව පොත් ලැබීමක්. ගහනක් ඉලක්කමක්. ඉතින් අපි හිතපු ගමන් කියනවා අනේ අපි හරි අහිංසකයි. ඇයි මේ අපිට කරදර එන්නේ? කොහෙන්ද මේ අපි පව් කරන්නේ නැහෙනි? අපි බොහොම ශාන්ත දහස ජීවිත ගත කරන කාටවත් තේරෙන්නේ නැහැ. හිස් සචන වගේ දේවල් කරන හානිය. ඒක නිසා භාවනා මධ්‍යස්ථානට ආවත් ඇවිල්ලත් කතා කරනවා. ඒක නම් මට පෙන්වන්න බෑ. මේ ඇවිල්ල භාවනා ශාලාව විතරක් කතා කරනවා. අතපය දිගේ තියෙනවා කන රත් වෙන්න ගන්න හිතෙනවා. මෙතෙන් එන්නේ අඩු ගන්න ප්‍රයෝගයෙන් කඩපරිස්සම් කරගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ වගේ දෙයක තියෙන ආනිසංස අපට තේරෙන්නේ ටික කාලයක් භාවනා කරනකොට වචනයක් කතා කරනකොටම තේරෙනවා කොයි පැනෙන් අහුවේද දන්නේ කියලා. ඉතින් මේ ටික වෙන් කළා තබා ගැනීම නොකර සිටීමට ගන්න මේ ප්‍රයත්නය. එහෙම නැත්නම් පවු නොකිරීමට ගන්න මේ ප්‍රයත්නය මේ සීල ශික්ෂාව ලෝකේ තියෙන සියලු දානයන්ට වැඩිය ලොකුයි. ජනසේ සඳහන් කරනවා සියලු දානවලට වැඩිය ලොකුයි අභිදානයි. ඉතින් අපි මේ සිල් කරගන්නකොට වෙන්නේ මොකද්ද? અભේදානෙ සිද්ධ වෙනවා. අපි અભේදානෙ වෙන නිසා අපි සියලුම පින් කරනට වැඩිය මේකෙන් ලොකු දෙයක් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි ඊ අපි <clears throat> මතක් කරගත්ත විදිහට තමයි උසස් සත්‍යකටපත් වෙනවා. ආර්ය භූමිත ඔසවාත වීමක් වෙනවා. ඒක නිසා බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා මේ ශ්‍රමණ ඵල ලබන්න නම් පළවෙනි එක අධිචීල ශික්ෂා සමාදාන. එකකින් අදහස් කරන්නේ අපි දැනටමත් යම් ප්‍රමාණයක ශිෂ්ට මිනිස්සු අපි යම් ප්‍රමාණික පුරවැසියෝ. අපිට මේ වගේ පෞල් ජීවිත ගත කරමින් මේ වගේ සමාජ මට්ටමකට එන්න බෑ. අපි අශීලාචාර අවිධිමත් ජීවිත ගත කරාන. නමුත් මේක මදි. එහෙනම් අපිට තව යන්න පුළුවන් ඉස්සරහට මේ විදිහ පොඩ්ඩක් පටිතද කරගන්න සීල ශික්ෂා මාර්ගයේ කයින් වචනෙන් සිදුවෙන අකුසල කර්ම නොකර සිටීමට ටික ටික ටික ටික සමාදාය සික්කති සික්ඛාපදේසු කියන විදිහට පවර ගන්න, පටවා ගන්න. අටවන ටික ටික ටික ටික පටිසද කිරීමක් කරන්න එහෙම නොකළොත් ශ්‍රමණ ඵලයක් වශයෙන් හිත හදනවා කියන වැඩේ කොහොමඩක්වත් කරන්න බෑ. යකඩ මල්ලට ගුල්ල ගැහුවනම් ආල් මල්ල ගැන අහන්න දෙයක් නැහැ. ඒ නිසා යකඩ මල්ල ඉස්සලා කටබැඳ ගන්නයි කියලා කියනවා. ඉතින් ඒක හරි අමාරුයි අපි කොච්චර කිව්වත් ඒක වෙනම නම් අපි පංචිල් පද පහ ගැන අපි ඉතින් කතා කරන්නේ අපි ඒක වැඩි ගණන් ගන්න නැහැ. නමුත් පංචිල් පද පහවත් අපි ලෝක ජනතාව රකින්න නම් අඩු ගානේ ඊයේ මතක් කරපු විදිහට යුද්ධෙ ඉන්න විදියක් නැහැ මේ තරම් අදාපේ ජාතික නැත්නම් මානව වස්තු සියල්ලම 90 ගාණක් විනාශ කරන්නේ යුද්ධෙට. මේ කණ්ඩ නැති විශාල ගාණක් ඉන්නවා. බොණ්ඩ නැති විශාල ගාණක් ඉන්නවා. බෙහෙත් නැති විශාල ගාණක් ඉන්නවා. අධ්‍යාපනය සඳහා විශාල ගාණක් ඉන්නවා. අද ඉන්න ලෝක විද්‍යාඥයන්ගෙන් 99%ක්ම විද්‍යා පරිශන කරන්නේ දැනගත්තත් නොදැනගත්තත් ආයුධ නිෂ්පාදනය. විද්‍යාඥයෝ එක්කෙනෙක්වත් දන්නේ නැහැ. ඒගොල්ලන්ට විශාල තෑගි දෙනවා, විශාල ස්කෝලර්ෂිප් දෙනවා, ප්‍රොජෙක්ට්ස් දෙනවා. හැම ප්‍රොජෙක්ට් එකකටම සල්ලි එන්නේ ඔය ආයුධ නිෂ්පාදනය කරන සමිතිවලින්. ඉතින් මේගොල්ල නිෂ්පාදනය කරන්න කරන්න අරගොල්ල මොකද්ද කරන්නේ? මානවයම එක බෝම්බකින් විනාශ කරන්න. එක නියුට්‍රෝන බෝම්බකින් විනාශ කරන්න ක්‍රම හොයනවා. ඉතින් ඒක අපි දැනගෙන දැනගෙන ඉන්නවනම් ඒත් ලොකු දෙයක්. දැනගෙන අපි මෙවෙන් අරසා වෙලා අහිංසක කොවිතනක් වගේ දෙයකින් ජීවත් වෙනවායි කියලා කියන්නේ බොහොම සම්මා ආජීවයකට වැටෙනවා. ඉතින් මේක ශ්‍රමණ ඵලයක් ලැබීමට එහෙම නැත්නම් මේ පැවිද්දෙන් හම්බ වෙන චේතෝ විමුක්ති චේතෝ විමුක්ති ඵල කියන දේවල් සඳහා අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් අද අපේ ධර්ම සාකච්ඡා වෙලාවේදී අපි සාකච්ඡා කරා භාවනා කරන කෙනාට කොතෙක් දුරට සීලේ වැදගත්ද අද තියෙන මේ භාවනා ක්‍රම සීලය ගැන නොතක කරන දේවල් මකින් කොතෙක් සරුවචන් වහන්සේ වැරදියට නියෝජනය කරනවා කොතෙක් ධර්මයේ වරද්දා ගන්නවා කොතෙක් ඒ භාවනා කරලා ලැබිය යුතු නිසි ප්‍රතිඵල නොලබ ක්‍රමයට බයිනවා ගුරුවරයාට බයිනවා කමටහනට බයිනවා සමානලට යා සීලේමදිකම බලපනා වෙන්නේ නැති මේක හරියන්නේ නැති වෙනවා. මම ওই පාවොක් භාවනා කමිටු ගිය වෙලාවේදී මට වැඩි වෙලා දෙන්න හම්බුන්නේ මට ඉස්සෙල්ලා හිටියා අයර්ලන්ත ජාතික සුද්දෙක් අන්තිම සද්ධාවන්තයි. අන්තිම නිහතමානී. ඉතින් ගිහිල්ලා මට ඉස්සෙල්ලා කමටහන් සුද්ධ කරනවා. ඒ මමත් ඒකේ ඉන්නකොට ඒ පාවොක් සයිඩෝ ස්වාමීන් වහන්සේවා දැන් මේ මේ මිනිස්සු මට කියනවා මේ පාවොක් සයිඩෝ කියලා. මේ මිනිස්සු මට කියන මම පාවොක් ක්‍රමයේ උගන්වනවායි කියලා. එහෙම එකක් මේකේ නෑ. පුද්ගලයාගේ හැටියට තමයි කමඨාන සුද්ධ වෙන්න ඕනේ. දැන් ඔය ඒක සුදු ආතුම පේනව නේද? මෙයාගේ භාවනාවේ දෝෂයක් නෑ. මෙයාට සිල් නෑ. මට කියන්න තියෙන්නේ මෙයාගේ සිල් හදන්න ඕනේ. මෙයාට සීලේ පිළිහිටන්නේ නැත්නම් මෙයා දන් දෙන්නේ නෑ. ඉතින් මේ ඇවිල්ලා මෙයා පූර්ණ කාලීනව යෙදිලා භාවනා කරාට භාවනා යන්නේ නැහැ. මෙයාට හැදෙන්න ඕනේ දානයයි සීලයයි. ඉතින් මම මේ දෙන කමටහන දෙන්නේ වැඩි වරදේ ආනාපාන සතිය ධක්ම මොකුත් ඕනේ සීලේ පිළ මෙයා හැදිලා තියෙන පරිසරයේ සිල් නැහැ අම්ල තාතරත් බයලජ්ජ නැහැ ඉතින් මම සීලේ උගන්වන්න ඕන ඉතින් ඔයගේ කර්මස්ථානචර දන්නේ නැතුව ඔක්කොට මේක හැන්දෙන් ආනාපාන කරපළ ඔක්කොට මේක හැන්දෙන් බිම්බි මැකිලිම කරපළ කිව්වට එයාගේ පදනම නැත්තම් එතන මේ පූර්වක්‍ෘතිය සම්පූර්ණ වෙලා නැත්තම් ඒක ගුරුවරට තේරුම් ගන්න බැරි නම් ඉතින් තේරුමක් නැහැ අපි හරියට ගොළු තැන් කරලා තනකොළ වලටයි භෝග පැල වලටයි දෙකටම සමසේ පොහොර දැම්මොත් දෙකටම සමසේ වතුර දුන්නොත් දෙකටම සමසේ ආලෝකය දුන්නොත් අනිවාර්යයෙන්ම තනකොළේ වැටෙනවා. මොකද තනකොළේ බොහොම තරඟකාරී. භෝග බීජය බොහොම සුකුමාරයි. ඒ නිසා ගොවියා දැනගන්න ඕනේ ආන් මේ වගේ තමයි භාවනා කරනකොට මේ සීලේ. නමුත් මම හිතුවා බණේදී මේක අනිත් පැත්ත කියන්නේ කියලාද. ඒතකොට කට්ටිය අද්දික අරගෙන අහගෙන දී නැත්නම් කට්ටිය බුදිනේ ඉඳලා. මම මොකද්ද කියන්න හදන්නේ මේ අපි සතිය කියන එක ඉස්සරහට ගත්තොත් ඒ සතිය වැඩිවීමට සීලයේ තිබිය යුතුමද නැත්නම් සතිය වඩනකොට Tamanට නොතිබිච්ච සීලේ වටිනාකම තේරිලා ඒක Taman තුළට එනවද කියලා සීලේ සහ සතිය කියන මේ දෙකේ කොයි එකද ඉස්සර වෙන්න ඕනේ කියලා ඇහුවොත් මම හිතාන හිටියේ අපිට බුද්ධ ධර්ම කරලා තියෙන්නේ අපි ධර්ම සාකච්ඡාවේදී ගත්තේ සිල්වතාට විතරයි සති සම්පජාඤ්ඤේ නැත්තම් සතිපට්ඨානේ තියෙන්නේ. නිසා සිල් නැති කට්ටියට සතිපට්ඨානේ වඩන්න බෑ. ඉතින් සතිපට්ඨානේ කියන්නේ බෞද්ධ වැඩ පිළිලක් කියලා දැන් අපි මේක බුද්ධියට සින්න කරගෙන තියෙන්නේ. මම කරපු ක්‍රමයේ හැටියට බලනකොට මගේ පුද්ගලිකත්වය මම දන්නවා. මම භාවනා කියන්න කියන්න තරන්න බෑ. මේ සතිය පිළිබඳ ගවේෂණේ පටන් ගන්නකොට මම ළඟ සිල් තිබුණෙම නෑ. ඒක මට හොඳටම විශ්වාසයි. ඉතින් අර ධම්මික හඳුරන්න පින්ති දෙයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔය කරගෙන කරගෙන යන්න අට ඕන මේ දවසට උන්ට සිල් අවශ්‍ය වෙයි. වටිනාකම තේරෙයි කියලා. ඒත් මට සාධාරණ සැකයක් තිබුණා. නමුත් මම මීටිගලිය පැවිදි වුණාට පස්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ පරණ වටිගත කරපු බණක් අහන්න ලැබුණා මට මේ සති සම්පජඤ්ඤ සූත්‍රයේදී. දැන් මට ඕනෙලා තිබුණේ සිල්පද තිබුණත් නැතත් ඒ සතිපට්ඨානෙට එකඟ නම් අපි එකතු වෙලා කරගෙන යන්. කරගෙන යනකොට අපිට මේ සීලය පිළිබඳ වටිනාකම තේරෙයි. ඉස්සරහට යන්න යන්න සීතල වෙයි. ශික්ෂාගරුක වෙයි. මහත්ම ගති පහළ වෙයි. සිල්වත් වෙයි කියන්නේ. නමුත් කිසිම කෙනෙක් ඒක පිළිගන්නේ ඒගොල්ලෝ හිතන්නේ සතිමත් වෙන්නේ ඉස්සෙල්ලා සිල්වන්ත වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මට හිතුණා මේක දෙපැත්තක් මේකේ බලන්න පුළුවන්කමක් තියෙනවා හොඳයි කියලා. ඒකට මේ සූත්‍රය කියනවා. ඒක මම මේ ගන්නේ මේ පූර්ව පුබ්බ මේ පුබ්බ ඝන සූත්‍රයේ සාධක සූත්‍රයක් විදිහට ඒකේ ඒක තියෙන්නේ අංගුත්තර නිකායේ සර්වඥාන්සේ පටන් අර ගන්නකොටම පටන් අරගන්නේ සති සම්පජාන්නේ සීලෙන් නෙවෙයි ඒකේදී සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා සති සම්පජඤ්ඤම් බික්ක වේ සති සති සම්පජඤ්ඤා විපන්නස්ස අතුූපනිසං හෝති හිරොත්තප්පං මහණියම් කිසි කෙනෙකුට සතිය සහ සම්පජඤ්ඤය. මේකට අපි සිංහලෙන් කියන්නේ සිහි නුවණ කියලා. සති කියන්නේ සිහිය, සම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණ. ඊට වඩා වෙනත් අර්ථකථනක් ඇති. සිහි නුවණ නැති කෙනා ගාව බයලජ්ජා දෙක හිටින්න විදියක් නැහැ. බයලජ්ජාවට මූලික පදනමක් නැහැ කියලා කියනවා. ඒක නිසා යම් කිසි කෙනෙකුට දැනට බයලජ්ජායක නැහැ. බයලජ්ජ නැයි කියලා කියන්නේ පවට බය සහ පවට ලැජ්ජාව. එහෙම නැත්නම් සදාචාරාත්මක බව බය තා සදාචාරාත්මක ලැජ්ජාව නැත්නම් එයා ඒ කියන්නේ යාට සති සම්පජඤ්ඤේ නැහැ. එයාට සීබුද්ධිය නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට නැති බය ලැජ්ජාවක් මේ බය ලැජ්ජා දෙකට බුද්ධ ශාසනය බොහොම විශාල තනක් දීලා තිනවා. දේව ධර්ම ජාතකයේ බොහොම ජයයට විස්තර කරනවා. ඒකට කියනවා දේව ධර්ම කියලා. ඒකට කියනවා සුඛ ධර්ම කියලා. ඒකට කියනවා ලෝකපාලක ධර්ම කියලා. පිරිසක් එකට ඉන්නකොට පිරිසතර ගැටුමක් නැතිව ඉන්නනම් හැම කෙනාම තමන් සදාචාරාත්මක වගවීමක් තියෙන්න ඕනේ. ඒ සදාචාරාත්මක වගවීමට තමයි කියන්නේ පවට ඇති බය සහ පවට ඇති ලැජ්ජාව. ඉතින් පවට බය සහ ලැජ්ජාව නැත්නම් එයාට ගහලා, හිරේ දාලා, කසපාර ගහලා හරියන්නේ නැහැ. ඒක මේ මුරුක වැඩක්. එයාට සති සම්පජාඤ්ඤය දුන්නා නම් සති සම්පජාඤ්ඤේ බය ලැජ්ජාව පහළ වෙනවා. ඒක බුදුරජාණන්සේ දන්නේ ධර්ම නියාමයක්. ධර්ම પરම්පරාවක්. ඊට පස්සේ අරුවචන් වහන්සේ සඳහන් කරනවා සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤම් විපන්නස අතුමනි සංහෝති ඉන්ද්‍රිය සංවරෝ. යම් කිසි කෙනෙකුට කලියොත්තේ නොකලියොත්තේ බයලජ්‍ය දෙක නැත්තම් එයාගේ ඉන්ද්‍රිය සංවරයක් බලාපොරොත්තු වෙන්න එපා. එයාට ඉන්ද්‍රිය සංවරයක් හිටින්නේ නැහැ. එයාගේ ඇහ කොයි එක බලයිද නැද්ද කියලා එයාට පාණයක් නැහැ. කන මොනව අහලා සන්තෝෂ වෙයිද කියලා කියන්න බෑ. නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, හිතට එන හිතවිලි කිසිම සංවරයක් නැහැ. එහෙම නැත්නම් කියන තිරසං වෙනවයි කියලා. ඒ තිරසං වෙන්න හේතුව යා තුල සදාචාරාත්මක වගවීමක් නැහැ. යම් කිසි කෙනෙකුට එහෙම තිරසං වෙතියක් ගත කෙරුවයි කියලා එයාට නීතියෙන් දඬුවම් දීලා හිරේ උසාවියේ දැම්මට විලංගුවේ දැම්මට වැඩක් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ අර පව්කාරයට ගල් ගැසීම විතරයි. එයාට කලියුණන කරන්න ඕන වෙලා තියෙන්නේ සති සම්පජාඤ්ඤය උගන්නලා බය ලැජ්ජා දෙක පොඩ්ඩකට හරි තොලකට ගාලා දුන්නොත් රංකිටිකට ගාලා දුන්නොත් ටික කාලයක් යනකොට ඒක වැඩෙනකොට ඉන්දියා සංවරය හැදෙනවා. ඉන්දියා සංවරය කියලා කියන්නේ මේ අපේ ඇහ කන දිව නාසය ආදී දේවල් සංවර කර ගැනීම. ඊට පස්සේ බුදුරණාහි දිගට ගෙනියනවා ඉන්දියා සංගරම් බිකෝ බිකවේ අසතීසි ඉන්දියා සංවරේ විපන්නත් අතුමනි සංඝෝති සීලං යම් කිසි කෙනෙකුට ඉන්දිය සංවරය නැත්නම් එයාගෙන් කවදාහක සීලයක් බලාපොරොත්තු වෙන්න එපා. එයා සීල් රකින්නයි කියලා කියන්නේ මවාපෑමක් විතරයි. නිකන් ලෝකයට පෙන්වන්න හදලා සුදු ඇඳගෙන බිම් බලාගෙන ඇවිද්දට එයාගේ ඉඳුරංගේ සංවරයකුත් නැහැ. කොයි වෙලාවෙ යතින් සතින් මැරෙයිද කියලා එයාට පාලනයක් නැහැ. කොයි වෙලාවට යතින් හොරකමක් වෙයිද කියලා එයාට පාලනයක් නැහැ. කොයි වෙලාවක කාමීත්‍යචාරයක් වෙයිද කියලා එයාට පාලනයක් නැහැ. බොරුව කියලා මේ ඉස්සචන පරිදි එයාට ඇත්තටම ඕනේ. සිල් රකින්න ඕනේ. කායික වශයෙන් මානසික වචේ වාචික වශයෙන්. නමුත් එයාගේ ಗುಣ ධර්ම නැහැ. ಗುಣ ධර්ම නැත්තේ මොකද? ඒ කියන්නේ ඉන්දිය සංවරේ නැහැ. ඒ නිසා අපි දැන් මේ සිල් නැති අයට බැනලා හරියන්නේත් නැහැ. සිල් නැති අයට සිල්ලත වුණොත් හොඳයි කියලා අපිට දයානුකම්පාවක් මෛත්‍රිය කරුණාවක් තියෙනවා නම් ඔය සීල කියන එක ඔටුන්නක් දානවා වගේ දාන්න බෑ. ඒකේ ඉන්නන ධර්ම પરම්පරාවේ සති සම්පජාඤ්ඤේ ඉන්දිය සංවරේ මේ බයලජ්ජාව ඉන්දිය සංවරය සහ සීලය. ඒ නිසා ඒයින් තොරව මම නැවතත් කියනවා සති සම්පජඤ්ඤයෙන් තොරව බයලජ්ජාවෙන් තොරව ඉන්දිය සංවරයෙන් තොරව කාගේ හරි සංග සීලයක් තියෙනවා නම් ඒකට ඉතින් සීලබ්බත පරාමාස කියලා තමයි කියන්නේ. මේ කොහෙන්ද වෙන අයට ගත් එකක් පෙන්නගෙන හිටියට කිසිම ඇතුළත ඒ ධර්ම પરම්පරාව නැහැ. ඒක නිසා බෞද්ධයන් අතර තියලා බැලුවොත් ඒ සිල් රකින්න අයගේ වැඩපිළිවෙල බලනකොට ඒගොල්ලන්ට පිටින් සායම් කරපො ඇතුළත ගුණයක් නැති නැත්තම් කියන තිනවා හොඳටම ඇඟ පුරා කුෂ්ඨ රෝගයක් තියෙන මිනිස්සෙකුට රත්තරන් ආභරණලා සැලකුවා සැලසුවා වගේ කොච්චර සැලසුවත් වැඩක් නැහැ කුෂ්ඨ රෝගයට ඒකට ඕනේ ලස්සන අංගපතක තියෙන ස්ත්‍රියාවකට නම් ඔන්න මාලා අත බැන්දට පස්සේ දෙදක් එනවා කුෂ්ඨ රෝගියට බැන්දට හරියන්නේ නැහැ ඒ නිසා මේ සීලය තියෙන්නේ ඒක දරන්න ඒක තෙදවත් වෙන්න සති සම්පජාඤ්ඤය බයලජ්ජාව ඉන්දිය සංවරේ තියෙන්න ඕනේ මේ ඊට පස්සේ අද මම මේ කතා කරන්න හදන මාතෘකාට බුදුහාමුදුරු ඊරාන් දෙනවා සීලම්බික්ක වේ අසති සීලම්බික්ක වේ විපන්නස අතෝපනි සංහෝති සමාධි යම් කිසි කෙනෙක්ගාව මේ බොරුවට පටවගත්ත සීලේ තිබුණත් නියම සම්මා නැත්නම් අදිශීල සමාදානෙ නැත්නම් එයාට සමාධියක් එන්නේ නැහැ. සමාධියට ආසන්න කාරණාව සීලේ. ඒක නිසා සිල්වතාට සමාධිය පිළිබඳ අපේක්ෂාවක් තියන්න පුළුවන්. ඒක නැත්තම් එයා මේ සමාධියට තටමන වෙනුවට අර සිත් විනි සීලේ පොඩ්ඩක් බලන්න වෙනවා. ඉන්දිය සංවරය බලන්න වෙනවා. බයලජ්ජාව බලන්න වෙනවා. සත්‍ය සම්පඥාණය බලන්න වෙනවා. ඉතින් අපි දැන් මේ අදිචිත්ත සික්ඛා සමාදානං කියලා බුදුජානනාංශයේ මේ ඔබ ගන්න සූත්‍රයෙන් පෙන්වන්න හදන ගොවියා විසින් හැම කරන ලද ඉඩමේ බීජයට දානවා වගේ අපි කමටහනක් දෙන්න වටින්නේ හිතකට සීලය අතින් අපිට යම් ප්‍රමාණයක වගවීමක් සදාචාරාත්මක වගවීමක් ඇති කෙනාට නැත්නම් අඩු ගන්න ඒකට කුසල ඡන්දයක් පහළ කරගෙන එළඹිච්ච පෙළඹිච්ච කෙනාට ඉතින් හිතන්නේ මේක වේද කරන්නේ මේ විදි හේතුඵල ධර්මයකින් නම් අපි මේ මුළු ඔක්කොටම භාවනා උගන්නන්න හදනවයි කියලා කියන්නේ කවදාකවත් ප්‍රායෝගික නැති දෙයක් නේ. භාවනාව අල්ලන්නේ සිල්වතට විතරයි. සීලය කියන එක පටවන්න පුළුවන් එකක් නෙවෙයි. එයා බාර ගන්න ඕනේ. බාරගත්තේ නැති කෙනෙකුට හීරේ විලංගුවේ දාලා කතපහර ගහලා මන්තෝ භාවනාව කරනවා කියලා කිව්වට ඒ කරන මිනිහට භාව නැහැ වැතිනුට වලිග නැති එක විතරයි දෝෂයකට තියෙන්නේ. භාවනාවක් වෙන්නේ භාවනා වෙන්න Taman ඒකට සැදී පැහැදී ඉන්න ඕනේ. සැදී පැහැදී ඉන්න නම් සති සම්පජඤ්ඤය, වෛලජ්ජාව, ඉන්දිය සංවරය, සීලෙ බැරි නම් ඒ නැති වුණාට කමන්නේ. ඒකට පිළිබඳව මූලික අවශ්‍යතා තියෙන්න ඕනේ සමාධිය එන්න කියන මේ වචනේ. සුතමේ ඥාණය යම් කිසිකට ඇහිලා නැත්තම් එනනම් ඇහිලා තේරුම් ගත්තේ නැත්නම් එයා කොච්චර ආශා වුණත් චිත්ත සමාධිගත කරවන්නේ ඉබ්බෙක්ගෙන් අපිට පියාට බලාපොරොත්තු වෙන්න බෑ. ආවේගයෙන් අපිට අං බලාපොරොත්තු වෙන්න බෑ. ඒක නිසා මේ ධර්ම પરම්පරාව අනුව බලනකොට මේ අපි බලාපොරොත්තු වෙනා වූ සීලය හෝ ඊන් එහාට කියලා තියෙන මේ සමාධිය ගන්න ඊට ඉස්සෙල්ලා සත්‍යමත් වෙන්න ඕනේ කියන කාරණාවයි මම මේ මතු කරලා දෙන්න හදන්නේ. මම කැමැති මේ මේතාකල් පෙන්න මේක දිගට යන සූත්‍රයක්. මේතාකල් පෙන්නපු විදියට සතියෙන් භාවනා කරන්න කෙනාට නැත්නම් සතිපට්ඨානේ වඩන කෙනාට එහෙම නැත්නම් කර්මස්ථාන භාවනාව කරන කෙනාට කොහොමද බයලජ්ජාව එන්නේ? අද අහලා තිබුණ ප්‍රශ්නයක් මම ඒ වෙලාවකට උත්තර දුන්නේ නැහැ. වෙලා හම්බුනේ මම හිතනවා ඒ කෙනාට මතක නම් මම මේ කියන්න හදන දේෙන් යම් ප්‍රමාණයකට Tamanට මේ සම්බන්ධීකරණය බලන්න පුළුවන් භාවනා කරන කෙනාට Tamanටම නොදැනී බුදුහාමුදුරන්ගේ ක්‍රමයට Tamange හිතට, කයට, වචනයට බයලජ්ජාව ඇති වෙන හැටි. උදාහරණයක් වශයෙන් අපි සාකච්ඡාදී මතු කරගත්තා. අපි ඒක මහත්යෙක් ලියලා තිබ්බා. මම මේම භාවනා කර කර ඉන්නකොට මගේ හිත පිට මගේ හිතට හිතවිලි එනවා. එමේ හිතවිලි වල ඉදිලා ඉන්න වෙලාවක ඒක පාරට මට මතක් වෙනවා. මම මේ ලංකාරාමයට ආවේ ශීල් ගත්තේ මේ පරියන්කයට ආවේ ඉඳගත්තේ හිතන්න නෙමෙයි. මං ආවේ ආනාපාන හිත තියන්න. දැන් කාටත් නොකිය පැදුරටත් නොකිය ඔන්න හිත දීලා තියෙනවා හිතවිලි වලට. හැබැයි කොහෙන් හරි මට තේරෙනවා මම ඉන්නේ ගෝචර භූමියේ නෙවෙයි. ඉන්දිය යුතු ආනාපාන නෙවෙයි. මම ඉන්නේ හිතවිල්ලක් කියලා. එතකොට ඒක පිළිබඳ බයක් සහ ලැජ්ජාවක් ඇති වෙලා හිත නැවතත් යනවා ආනාපානට. අන්නේ ආනාපානට යනකොට ඒ යෝගාවචරය හිතන පශ්චාත්තාප උනායි කියලා. චිකේ මං කොච්චර භාවනා කරත් මට හිතවිලි එනවනේ. මේක හරියන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙන්න ඕන තරම් පුළුවන්. ඇසු නොවිරු ධර්ම ඇති. සුතමේ ඥානෙ නැති බහුසුත නැති කෙනා බොහෝ විට කරන්නේ මගේ හිත හරීම අශීලාචාරයි. භාවනා කරන්නේ කොච්චරත් හිතවිලි වලට යනවා කියලා පශ්චාත්තාප වෙනවා. නමුත් ඇසු විරු ඥාන ඇති කෙනාට කමඨාන සොද්ද වුණොත් එයාට පෙන්ලා දෙන්න වෙනවා බුදුරජාණන් වහන්සේගේ සූත්‍රයක් තියෙනවා ඉතිවුත්තක පාළියේ ද්වේ මේ භික්ඛවේ තථාගතස්ස දේශිතා දේශිතා ධම්මෝ පරියායන භවಂತಿ කතමේ ද්වේ අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පඨම ධම්ම දේශනා අච්ඡං අච්ඡේතෝ දිස්වා තත් නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්මදේශනා. මහණෙනි මේ තථාගතයන් වහන්සේගේ දේශනාව ක්‍රම දෙකකටයි අපි ජනයා අතරට යවන්නේ. එතන මේ ශ්‍රවණ ඵල ලබා ගන්න ධර්මයේ වැඩ කරන ක්‍රම දෙකට. එක වැරද්ද වැරද්ද වශයෙන් දකුව. ඒකයි වැදගත්ම දැකලා පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප වුණොත් හදන්න වෙලාවක් ඉන්නේ. වැරද්ද වැරද්ද වශයෙන් දකුව. අච්චයන් අච්චේතෝ පස්සද. අයම් පටම දනස ඒක තමයි පළවෙනි එක. ඕක සදාචාරවාදීයර කරන්න බෑනේ. එයා වැරද්ද දකින්නකොටම සාප කරගන්න. ඒකට උදව් වෙච්ච අයට බයිනවා. ඊට පශ්චාත්තාප වෙනවා. ඒකට බාරපාක්ෂිකයි. ඒක කෙලස්. නමුත් එයා දන්නවනම් මේ වැරද්දේ ඉන්නකොට වැරද්ද බව දන්න කෙනාට විතරයි හැදෙන්න පුළුවන්නේ. හැබැයි පශ්චාත්තාප වුණොත් හැදෙන්න බෑ. ඒ නිසා මේ වැරද්ද වශයෙන් දැන ගැනීම බයලජ්ජාව පිහිටවීමක් සති සම්පජඤ්ඤයෙන් අපිට ගෙන දෙන අනතුරු ඇඟවීමක් ඒ අනතුරු ඇඳ වෙනකොටම අනුසේ වශයෙන් ද්වේෂය පහල කරගන්න නැතුව හරි මම ඉන්නේ වැරදි තැන තමයි නමුත් මම හරි තැන දන්නවනේ මගේ කර්මස්ථානේ තියෙනවනේ මට පුළුවන් නම් කර්මස්ථානට යන්න ආනාපානෙට යන්න බය නැතුව ඒ ලොකු පිම්මක් යෝගාවචරය ඒක නිසා වැරද්ද වැරද්ද වශයෙන් දකපු කෙනාට දෙවෙනි ධර්ම දේශනාව ඇහෙන්න සලස් වෙනවා දැන් වැරද්දෙන් මිදියක් දැන් වැරද්දෙන් අයින් වෙනවා දැන් මරද්දෙන් පැත්තකට බලන්න. හැබැයි ඔයා දන්න ඔයද යන්න ඕනේ කියලා. ඉතින් මේ භාවනා කරන කෙනාට තමයි භාවනා කරනකොට හිත පිට ගියාත් සද්දයකට, වේදනාවකට, හිතවිල්ලකට. ඒක දැනගත්තත් මිත්‍යක් කල හිටව පෘථග්ජන භූමිය කියන එකට පශ්චාත්තාප වෙන වෙනුවට මේ විදිහට හිත පිට ගියාම හිත පිට ගියා කියලා දැනුම් දීම තමයි සදාචාරාත්මක වගවීම. ඔකට තමයි බයලජ්ජාව කියන්නේ. දැන් මේ බයලජ්ජාව අගය කරන්න. අගය කරලා බලන්න උතන ඉඳලා ආය හිටපු කර්මස්ථානට හිත ගෙනියන්න. මොකද්ද බාධා? බය වුණොත් බාධායි. බය නොවුනොත් යන්න පුළුවන්. එතකොට යාට තේරෙනවා හිත පිට යන්නේ නැති එක නතර වෙන්නේ නැහැ. හිත පිට යනවා යනකොටම මගේ බය ලැජ්ජාව ඇවිල්ලා කියන ඔන්න පුතේ පාර වැරදි. ඉන්න තැන වැරදි. කරුණාකර බලයන් ආරක්ෂක භූමියද කියලා. ඉතින් මේ මට්ටමේ ඉන්න කෙනෙක් අනිත් දවසේ හිතවිල්ල දිහා බලන්නේ හතුරෙක් විදියට නෙවෙයි. එයා බලන්නේ හිතවිල්ලක් ආවොත් මම නිසිකමේට සතිය පාවිච්චි කරලා ඒකෙන් එන්න තියෙන නූපන්න කුසල් නොයිපද වීම පිණිස අරමුණට යෑමේ සෙල්ලක්කාරකමක් මිසක්කා බයක් ලැජ්ජාවක් පහල කරන්නේ නැහැ. ඒක නිසා පෞකාරයට ගල් ගැහිම කියන මූලධර්ම වෙනුවට යා පව විනිවිදිනවා. වැරද්ද විනිවිදිනවා. වැරද්ද දකින්නවා. වැරද්ද දකින්නේ වැරද්ද ලේ පිට තියෙද්දි. බයක් එන්නේ නැහැ. බයක් වෙන්න ඕනේ නෑ බුදුහාමුදුර අපිට සාක්ෂි වෙනවා. මේක විපස්සනා නොකරන කිසිම කෙනෙකුට කවදාවත් හම්බ වෙන්නේ නෑ. විපස්සනා නොකරන හැම කෙනාම තමන්ගේ වැරදි වලට සාප කර කර ඒකට හේතු වෙච්ච කාට බැන බැන අනවශ්‍ය විදිහට ආත්මවාදයකටපත් වෙලා මේ වැරද්ද සිද්ධ වුණේ මම කරලා නෙවෙයිනේ. නමුත් බුදු කෙනෙක් ඉන්න ලෝකයක් නෙමේක. ධර්මයක් තියෙනවනේ. වැරද්ද ගැන පශ්චාත්තාප වෙනව වෙනුවට මම මේ වැරද්ද වැරද්ද වශයෙන් දැනගත්තේ පරෝපදේශ රහිත වෙන්නේ. මමමනේ ඕකනේ බයලජ්ජාව කියන්නේ. පවට බය පවට ලැජ්ජාව මේක කියලා විස්තර කරලා දෙන කර්මස්ථානාචාරිවරයෙක්. දකින්න නැති තරම්. ඕන කෙනෙක් අපිට කියාවි වෙච්ච වැරද්දට පශ්චාත්තාප වෙන්න. ඉතින් අර මනුස්සයා කබලෙන් ලිපට වැටෙනවා. මේ සති සම්පජඤ්ඤ සූත්‍ර කොච්චර තිබුණත් මේ විදිහට කමඨාන සුද්ධ කරගත්ත කෙනා ඊට පස්සේ අපි කිව්වොත් මේ කාමරේ විදුලිය කවලා තියෙන්නේ. හැම වයර් එකක්ම හොඳට ඉන්සුලේට් කරලා තියෙනවා. ඒත් එක තැනක අපි හිතමු වැරදිලා සජීවි පතේ එළියට ඇවිල්ලා. ඉන් දවසක යාගේ අත වැදුනොත් එයා දන්න වදිනකොටම විදුලිය බලන්නේ මේ ගෑනු කෙනෙක්ද අසගාය පිළිම කෙනෙක්ද ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක්ද මෝඩයෙක්ද කියලා බලන්නේ වැදුනොත් වැදුනා. ඊට පස්සේ දවසේ යා ඒකට අතට අත්මීෂයක් දාලා අත ගන්නකොට එයා බය වෙන්න ඕනේ නැහැ. ඔය දන්නවා මෙතන විදුලිය තියෙනවා විදුලිය ගාව නෑ මේ ಜಾති වංශ සැලකිල්ලක් වැදුනොත් වේදනයි. ඒ නිසා රබර් ග්ලව් එකක් දාගන්න. දැම්මට පස්සේ අනිත් වගේ සති සම්පජඤ්ඤේ යුක්තව බයලජ්ජා සහිතව හිතවිල්ල දිහා බලන්න පුළුවන් නම් වේදනාව දිහා බලන්න පුළුවන් නම් සද්දේ දිහා බලන්න පුළුවන් නම් අපි ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් අපි යන්නේ හිතවිල්ලට ලෑස්ති වෙලා. මෙයා එන්න පුළුවන්. ඔව් කලබල වෙන්න එපා. මම මේ හිතවිල්ල ඉන්නලා හිතවිල්ලක් කියලා දැනගත් එක ලොකු දෙයක් නේ. බුදු කෙනෙක් නෙවෙයිනේ මට කියලා දුන්නේ. මම්මනේ දැන් මේක තහවුරු වෙනවනේ. තව තව හිතවිලි එන්න එන්න තහවුරු වෙනවනේ කියලා බුදු බණ තල්පත්ති රෝග ලියපේක නැවත නැවත කලපරි මදිනකොට කැපිලා පේනවා වගේ. තමන්න තේන අවුරුදු 2600 තියක් ගියක් බණ බණමයි. කරන මනුස්සයාට මේක සාතික වෙනවා. මේක නැවත නැවත කිරීමෙන් ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ අනුපස්සනා කරනවා කියන. ඒකම නැවත නැවත බලනවා. එසකොට යා බලන්නේ හිතවිල්ල දිහා ඉස්සර බැලුවාගේ හතුරෙක් ගෙතා වගේ නෙමෙයි. කියන මේ හිතවිල්ල තියෙනකොට ඊයේ තරම් පමා වෙන්නේ නැතුව මට ඊට ඉස්සෙල්ලා මේක අල්ලගන්න පුළුවන් නම් අල්ලගන්න මම මේ පරිශ්‍රය නැවත නැවත කරන්න ඕනේ. මේකට මොනම සදාචාරවාදීකත් කැමති නැහැ. සදාචාරවාදී කියන්නේ හිතවිලි නැති කරන්න බේතක් තියනවාද ස්වාමීන් වහන්සේ? මට භාවනා කරන්න පුළුවන් টොප් එකට හිතවිලි නැත්තම්. එහෙම බේතක් නැහැ. අපිත් උග රංජිත් හිටියා මහලු පල්ලමේ ක්‍රිකට් ගහන්න ගියාම ඌ තමයි ඉතින් ට්‍රොෆිස් ගෙනත් යාන ක්‍රිකට් හදන්නේ ඔක්කොම කරන්නේ. එදා ගියා ගීගම අවුට් වුණා. එළියට ගියා මච්චන් අවුට් උනේ නැත්තම් සෙන්චරියක් ගහන්න හිතාන ගියේ කිව්වා. ඇත්ත තමයි අවුට් උනේ නැත්තම් කවුරුත් නැන්නේ සෙන්චරිය ගහන්න තමයි. නමුත් අවුට් නොවි ඉන්නේ කොහමද? ඒ වගේ මේ හිතවිලි නැති හිතක් ගන්න පුළුවන් නම් එකයි කරන්න තියෙන්නේ මැරෙන්න ඕන. මැරුණොත් ෂුවර් හිතවිලි නැහැ. දැන් අපිට තියෙන හිතවිලි වරෙන් අපි ඒක වාසියට හරව ගන්නවා. ඒ වෙනකොට තියෙන විකල්ප වශයෙන් තියෙන මූල කර්මස්ථානයේ වාංගුවට තියාගෙන හිතවිල්ලේ ඉන්නකොට හිතවිලි ඉන්න බව දැනගෙන බය නොවි අපව මූල කර්මස්ථානට ආවොත් අනිත් දවසේ හිතවිල්ලදී අපි බලන්නේ ජයග්‍රහී විදියට. මෙන්න මේක මතක තියාගෙන ඉන්න පවට බය සහ පවට ලැජ්ජාව අපි හඳුනා ගන්න හැටි. මේක කෙරෙන්නේ අත්තරද්දෙන් පමණයි. මේක අම්මගේ බෝතලේ දුවට දෙන්න බෑ. තාත්තගේ උදලිය දෙන්නත් බෑ. පොත් කියවට හම්බෙන්නෙත් නෑ. පැතුවට දන් දුන්නට හම්බ වෙන්නෙත් නෑ. මේ පරිශ්‍රණය අපිට මරණ මොහොතදී කරන්න පුළුවන්ද කියලා හිතන්න. කවදාවත් බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න පුළුවන් ද බලන්න. කවදාවත් බෑ. වයසට ගිහිල්ලා 60 පෙරලා හොට බිම වුණාට පස්සේ කරන්න පුළුවන් ද බලන්න. බෑ. නමුත් අත්‍යවශ්‍ය වෙන්නේ ඇත්තටම ওই තුන් පොලේ තමයි. ඒකයි සරුවචනංශය කියන්නේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිබියේදී භද්‍ර යවුවනේදී මෙමෙ හිත දාලා බලන්න පැනපුදාවයි. හිත පිට පැනපුදාය කමක් නැහැ. උඹට බුදුන් ඉන්නවා. උඹට ධර්මයේ තියෙනවා. උඹට කමඨාන සුද්ධ වෙලා නම් පිට ගිය බව දැනගෙන කලකොල වෙන්න එපා. ආපහු අරමුණට ගන්න. අරමුණට ගන්න පුළුවන් නම් තමයි තේරෙන්නේ මේක හේටත් අත්දකින්න පුළුවන්. පරිශීණය කරන්න පුළුවන්. එන්නේ එන්නේ ඉන්න Taman තුල පවට බයසා ලැජ්ජාව කියන එක ඇඟට නොදැයි. එන්න පටන් ගන්නවා මේ තමයි දවල් අහපු ප්‍රශ්නෙට දීර්ඝ උත්තරේ කොහොමද සති සම්පජඤ්ඤය අපට සීලේ වඩන්න උදව් කරන්නේ? එහෙම වෙච්ච කෙනාට මේක පිළිබඳ හොඳ දිරවගත්ත කෙනාට තේරෙනවා මම මේ මේ තත්වලට මුහුණ දුන්නොත් මගේ හිත නන්නත්තර වෙනවා. ඒ වෙනකොට මම මේ මේ තැන් වල හිටියොත් මගේ හිත එච්චර නන්නත්තර වෙන්නේ නැහැ. අරසකයි. ආන්නේ විදිහට ඊට පස්සේ ආර හිතවිලි ගොඩක් එන ඇවිස්සෙන තැන් වලට ගිහිල්ලා බේරෙනවට වඩා ඒ තැන් වලින් බේරිලා නොගින් ඉඳලා බේරීමේ ක්‍රමයට කියනවා ඉන්දිය සංවරය කියලා. වරක් දැනගත්තට පස්සේ මගේ හිත මේ මේ තැන් වලදී ඔද්දල් වෙනවා. මගේ මේ මේ තැන් වල නන්නත්තර වෙනවා. මට පාලනය කරගන්න බැරි නම් එයා ඊට පස්සේ කරන්නේ ඒකට තේරුම් අරගෙන සංවර වෙනවා. පුළු පුළුවන් විදිහට අනතුරු තැන් වලට යන්න. ඒක සර්වචනංශය සඳහන් කරනවා මේ රිලා උසහ වඳුරෝ ලාඩු තියලා අල්ලන විලා වඳුරු සහ රිලාලාටු සහ වඳුරුලාටු කියලා જાතියක් තියෙනවා. ඉතින් වැද්දෝ කරන්නේ ගහක් ගස්සස්සේ ওই ලාටුව දාපු ඉපලා ගිහිල්ලා තියෙනවා. ඉතින් රිලා වටපිට බලන්නේ නැතුව පෙන්නට පස්සේ අර ඉපල හැමතැනම තියෙන්නේ ලාටු. ඉතින් අල්ලපුවාම අත් දෙකම අහු වෙනවා. ඊට පස්සේ දඟලන කකුල් දෙකත් අහු වෙනවා. වලිගෙන් ගැහුවත් වලිගෙත් අහු වෙනවා. ඉතින් අර මේ අන්තිමන ඇකිලෙනවා ලාටු වල වඳුර කැමැති පරිදි ඉපල පිටින් ගිනිලා මරනවා නම් මරනවා පුච්චනවා නම් ඕන දෙයක් කරනවා. නමුත් හිමාල පර්වතයේ යම් කිසි තැන් තියෙනවලු මිනිස්සුන්ට යන්න බැරි තැන්. ඒ නිසා රිලා වැද්දන්න සහ වඳුරු වැද්දන්න ඒ තැන් වලට යන්න බෑ. ඒ නිසා ඒ තැන් වල රිලවුන්ට අරසයි. විශේෂ ඇති රිලව් මිනිස්සු වෙන තැන් වලට ගිහිල්ලා ඉතින් ඉල්ලගෙන කනවා. එච්චරයි. ඔබට ඕනේ නම් අරසලා ඉන්න මිනිස්සු ඉන්න බැරි තැන. හෙළ තියෙන තැන තියෙන දෙයක් කාලා හිටවන්. හොඳ හොඳ කෑම තියෙනවා මිනිස්සු ගාව මේ උයන් කෑමක් තියෙනවා මරාගෙන කෑමක් තියෙනවා. ආන්නේ විදිහට ඉන්දිය සංවරය ගන්න අපි දැනගන්න අපේ චිත්තසංතානය මේ මේ තැන්වලදී අසංවර වෙන හැටි මේ මේ තැන්වලදී සංවර වෙන හැටි මේ තැනදී මට භාවනා පිහිටනවා ධක්මන මේ තැනදී මට පරියන්ක පිහිටනවා කියලා කර කර කර ඉන්නකොට එයාට මේ සති සම්පජඤ්ඤය නිසා යම් බොහෝම තුනීවට බොහෝම හිමීට ටික ටික බයලජ්ජාව වෙන්න පටන් ගන්නවා. බයලජ්ජාව ඇවිල්ලා ඒකම ඒ කර්මස්ථානෙම දිගට දිගට දිගට අනුපස්සනා කරනකොට සංවරයක් එන්න පටන් ගන්නවා. මේ සංවරය තමයි සීලයට ආසන්න කාරණාව. මම 1977 78 විතර වගේ ඩිංගිත්තක් මට ওই සතිය කියන එක හම්බුණාට පස්සේ මම කිසිම සීලයක් අරස කරේ නැහැ. මේ සතිය වඩාන වඩාන ගියා. ඒතර මම සිගරට් බොනවා. ඊට පස්සේ යුනිවර්සිටි එකෙන් පාස් අවුට් වෙච්ච ගමන් අපි ගියා ගම්බල ගන්නුරුවත්තේ මේ වැකේෂන් ජොබ් එකේ. ඊළඟට මට තදවල හෙම්බිරිසාවක් හැදුණා. ඊට පස්සේ කැන්ටින් එකේ සිගරට් එකක් බොනකොට හරි නීරසයි. සිගරට් ගඳයි හෙම්බිරිසාවයි සෙමයි ඊට පස්සේ මම හිතාගත්තා මම බොන්නේ නැහැ කියලා. ඊට පස්සේ මට සතුට ඇති වෙලා මං ගියා ධම්මිකාමතුකාට. එතකොට හිතේ ධර්ම රාජකන්නේ. ආ කොහොමද ආවේ උඹ එනකොට කියලා ඉන්න බාද හරි මේක මට කිව්වා සංසේ එහෙම කියලා ඉන්න බෑ මට පුළුවන් වෙලාව මං එනවා කියලා මං සාකච්ඡා කරන ගමන් කිව්වා මං ඔබ වහන්සේට ඊටාම සතුටුදායක ප්‍රණිවිඩයක් ගෙනාවා මං ගොඩාක් අද සිගරට් බීපු කෙනෙක් නෙවෙයි මං සිගරට් බීම අත කරා අනේ උඹ මහා මෝඩයා මොකද්ද ඒ කිරුවේ කියලා ඇහුවා මම උඩ ගියා මේ මම ගිහියා මේ හාමුදුරුවෝ මේ සිගරට් බීම නතර කරපු එක මෝඩකමක් කියලා කියනවා මම කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මම පුදුමා જાති මිනිස්සු ඔබ වහන්සේ මේ මම වගේ මේ ගල්ලි ලන්දාරි සිගරට් පිවනත කරපන් ස්තුති කරන්න එපායි මම උඹට එකක් කියන බය බොනවා ඔය නැත කරපේක හරියන්නේ නැහැ ඊට පස්සේ කිව්වා මම කිව්වා කොහොමද නෑ ඔබ උඹ ඕක දැකලා නෙවෙයි ඔය බයට නැතර කරේ ඕක වැඩි කරලා ආවුද නෑ ආයෙත් තුම සිගරට් බොන්න වෙනවා ඔබ මේක පුළුවන් නම් ඔය එපාකම තියේදී ආයෙ සිගරට් එකක් බීපන් බීලා බලපන් ආසාවෙන් සිගරට් එකක් බොනකොට ඒක ආස්වාදයේ දෙන හැටි දැනුමින් බොනකොට ඔකේ ආස්වාදයක් නැති බවක් දැක්කොත් ඔබ අතහැරියොත් ආයෙ බොන්නේ නැහැ. ඒ නිසා මේ ශිල්පද ආසාවට කරලා බෑ. ඒකට අදාළ පසුබිම. ඒකට අදාළ මේ අද්දකීම් පසුබිම ගුරුරේකට මිසක් කාටවත් කියලා දෙන්න දන්නේ නැහැ. ඒක නිසා මේ දැන් ඔය මම අර කියපු කතාවේදී කිය කරගෙන ගියොත් යම් කෙනෙක් හිතවිලි වලට විරුද්ධව ඉන්නවා. පස්සේ මෙයා තේරුම් ගන්නවා හිතවිලි තිබුණාට දැනගෙන තියෙන තැන ඉඳලා ආපහු මූල කර්මස්ථානට එන්න පුළුවන් නම් තදවල ස්ථිරහණියක් වෙලා නැහැ ටික කාලයක් යනකොට මෙයාට තේරෙනවා හිතවිලි තියෙද්දිම ආනපාන බලන්න පුළුවන්. හිතවිලි තියෙද්දිම බල අයින් කරන්න ඕනෙත් නැහැ. ආන්නේ විදිහට යාට භාවනාවේ ඉදිරියට යන්න ගියාට පස්සේ යාට අර හිතවිලි පිළිබඳ තිබුණ හුඹස් බය දැන්නේ නැහැ. අද වරින් වර හිතවිලි අස්සෙන් බලන්න පුළුවන්. ඒකට තමයි හිතවිලි එන්නේ නැහැ. ওই හිතවිලි එන්නේ හිතවිලි gadu ගැනුණුත් විතරයි. ඇලර්ජික් වුණොත් විතරයි. ඔය ඔබට ඕන වරේ ඔබට ඕන ඵලයන් කිව්වනම් ඉජිලි එන්නේ. අන්න එතෙන්ද ගියාට පස්සේ නතර වෙන හිතවිල්ලත් එහෙම නැත්නම් වෙන උපක්‍රම වලින් නතර කරන හිතවිල්ල ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා භාවනා කරනකොට ඒ තමන් අදාළ කෙලෙෂයත් එක්ක වැඩ කරන වෙලාවේ භාවනා කරපු කෙනෙකුට ඇර තව කෙනෙකුට තේරෙන්නේ මේ මනුස්සයා හිතවිලි එනකොට බ්ලාස්ට් විලා ගිහිලා හිතවිලි නැති කරන්න හදනවා එහෙම නෙවෙයි කරන්නේ හිතුවේ 100 100ක්ම නැති කරන්න ඕනේ කියලා තමයි සදාචාරවාදියා හිතන්නේ. ඒත් භාවනා කරන එක දන්නවා මේක ටික ටික ටික ටික නැති කෙරුවොත් සදාතනික නැති කිරීමකට යන්න පුළුවන්. ඒ නිසා මේ ක්‍රමවේදය දන්නේ භාවනා කරපු කෙනා විතරයි. ආශාව තිබුණට ඔක් කරන්න බෑ. ඒ ටික මරණකම් ඉඳලා කරන්නත් බෑ. වයසට ගියාට පස්සේ කරන්නත් බෑ. මෙන්න මේ විදිහට කරනවා නම් යා හිතවිලි වලට තිබුණ මේ හුඹස් බය වෙනුවට සතියේ තියෙන බල සම්පන්නකම. සතියේ තියෙන බලමහිමය තේරුම් ගත දවසේ පේනවා මේ සතිය ලෝකේ තියෙන ඕනම කෙලෙසකට වැඩිය බලවත්. නිසා අපිට තියෙන සතියට මුල් තැන දෙන එකයි. අනික් කෙලෙස් වල වගකීම සතිය බාරගනි. කිසිම තේක බය වෙන්න දෙයක් නැහැ. ඔය සීයේ බලමයි මේ කියන පොතක් තියෙනවා. ඉංග්‍රීසි පොත හරියම හොඳයි ඊට වැඩිය power of mindfulness. ඒ ඥානපෝනික හාමුදුරන්ගේ පොත තුන් සැරයක් බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එකම ඉංග්‍රීසි සිංහලට දාලා තියෙනවා. සතිමත් භවයේ බලය කියලා තියෙනවා. දැන් ඊවරට මම පොත ගන්නකොට තිබුණේ සතිය අතිබල සම්පන්නයි කියලා පරිවර්තන තුනක් තියෙනවා මේ පොතේ. ඊළඟට මම ඇත්තටම කියනවා ඉංග්‍රීසි තැනම තියෙනවනම් ඉංග්‍රීසි පොත කියවන්න. ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ කියන පළවෙනි පිටු දෙක ඇතුළත පිටු 80 කතර පුංචි පොතක්. පළවෙනි පිටු දෙක ඇතුළත කියනවා මේ සතිය කියන ගුණ ධර්මය නැත්නම් සතිය කියන මේ චෛතසිකය අන්ධහැර පාන ලෝකෙට සෝබනේ පෙන්නන එකක් නෙවෙයි. ඇතුළට ಗುಣ විහිදිච්ච බොහොම නිතමානී චෛසිකය. සද්ධාවේම නෙවෙයි මහා අන්ධහර පහන චෛතසිකය. වීරියේම නෙවෙයි මහා අන්ධහර පහන චෛතසිකය. සමාධිය ප්‍රඥාව හැම කෙනාම ඉල්ලන බොහොම ජනප්‍රිය නළුව වගේ. මේ සතිය ඊ타ත්ම ඇතුළට නැමිච්ච අන්ධහර පාන්නේ නැති පැනලා දෙන්නේ නැති චෛතසිකයක්. ඒක නිසා මේ අන්ධහැර පාන චෛතසිකත් එක්ක නටන නැටිල්ලට මගේ වචනේ මං කියන්නේ ආගම කියලා. එහෙම දඟලන්නේ නැති මේ සතිය ඉස්සර කරනකොට මං කියන්නේ ධර්මය කියලා. අපි අද ආගම ධර්ම දෙක අතර පටලවිලා ඉන්නේ. අපි සද්ධාවට තියෙන ඕන දෙයකට හෝය කියලාගෙන යනවා. වීර්ය වැඩෙන දේවල් වලට හෝය කියනවා. සමාධිය වැඩෙන දේවල් වලට හෝය කියනවා. ප්‍රඥා වැඩෙන දේවල් හෝය කියනවා. නමුත් කවුරුවක්වත් දන්නේ නැහැ. ඔක්කොම කරලා දෙන්නේ මේ සතිය බව. සතිය කවදාකවත් අනෑරපාන්නේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ විස්තර කළා කියනවා සතිය විශ්වාස කරපු එකනා සතිය විසින් කවදාවත් පාවා දීමකට ලක් වෙන්නේ නැහැ. සද්ධාව විශ්වාස කරපු එකනා සද්ධාව විසින් පාවා දීලා අසද්ධා තත්ත්වයට වැටෙනවා. වීරවන්තයා කුසිතෙක් බවටපත් වෙන්න පුළුවන්. සමාධිය ආතාවෙන් රැක්කට සමාධිය නැති විශ්වාසය වහ ගන්න පුළුවන්. ওই ඊළඟ ප්‍රඥාව ලැබුණත් හෙට වෙනකොට නැති වෙන්න පුළුවන්. මට ධම්මික ආමතුරු කිව්වේ ඔබ සතිය වඩාගත්තොත් අමාරුවෙන් හරි මේ ජීවිතයේදී Tamanට අවශ්‍ය ගුණධර්ම නැතුණත් ওই සතිය පැකට් එක පිට මීගාව ජීවිතයට යනවා. සද්ධාවට එමෙ යන්න බෑ. වීර්යයට එමෙ යන්න බෑ. සමාධියට එමෙ යන්න බෑ. ප්‍රඥාවට එමෙ යන්න බෑ. ඒවා මරණදී හැලෙනවා. ඒ නිසා එහෙව් ගුණ දෙන මේ පුද්ගලයා යන දැකීමකින් තොරව අතකථා දාන්න නැතුව ಗುಣ දෙන මේ සති චෛතසිකේ ඉස්සර කරන්න බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනේ. අනිත් ඔක්කොම සාස්ෘණ වහන්සලා අද්දාවන් නැටි උගන්වයි අපට. වීර්යවන් නැටි උගන්වයි. සමාධියවන් නැටි උගන්වයි. ප්‍රඥාවන් නැටි උගන්වයි නමුත් yaadෙන්නේ ඇති වෙනම වැටෙනවා. වැටිච්ච දවසේ හරි පශ්චාත්තාවයකට යනවා. නමුත් මේ සත්‍යයත් එක්ක යන කෙනා වැටෙන්නේ නැහැ. ඇති කවදාකත් අතගසා දාන්නේ. ඉතින් එවැනි ගුණ ධර්මයක් මේ සතිය වගේ ගුණ ධර්මයක් අපේ ලංකාවේ බුද්ධ ආගම තිබිච්ච අනුරාධපුර යුගය පොළොන්නරු යුගයේ දක්වම තිබිලා තියෙනවා. අපි ඒ කාලේ විශාල දාගැබ් බැඳා. අපි විශාල කෘෂි ආර්ථිකයකට අයිතිවාසිකම් තිබ්බා. මුළු ලෝකෙටම ශිෂ්ටාචාරය දුන්නා. කවදාහරි කොහොම හරි විදේශ බලපෑම් නිසා හෝ බැමිණිය සහාය ආදී ස්වභාවික ව්‍යසන නිසා හෝ අපේ ජාතියට සතියෙන් තොර බුද්ධ ආගමක් ඉතුරු වුණා. එදා ඉඳලා සිංහලයා දාස වෙලා අද ලංකාවේ වැඩිම ආදායම ලැබෙන්නේ විදේශගතව සේවය කරන අයගේ හම්බෙන වහල් සේවයේ. ඉස්සර තිබුණාට කෘෂි ආර්ථිකය. අපි යුනිවර්සිටි ඉන්නකොට අපිට ඉගෙන ගන්න තිබුණේ ටී රබර් කොකනට්. ඒකක්වත් දැන් මූලික ආදායම් මාර්ග නෙමෙයි අපි ආයෙ සැරයක් වහල් සේවයට ගිහිල්ලා. ඒ මොකද සිංහලයට සතිය නැහැ. සිංහල සතිය නැතුව මේ සෝබනීට යන්න පටන් ගත්තා. වීරියට යන්න පටන් ගත්තා. සමාධිය පිටිපස්සේ යන්න පටන් ගත්තා. ප්‍රඥාව පිටිපස්සේ යන්න පටන් ගත්තා. නමුත් ඒකට හේතු වෙන මේ සතිය තියෙනවා සීල සමාධි ප්‍රඥා. ওই තුනටම සතිය මුල් වෙන්න පුළුවන් කියන එකයි මම කියන්නේ. නිසා සතියට ඉස්සලා සීලී ඉස්සර වෙන එක නරක දෙයක් නෙවෙයි. ඒක තමයි අපිට ආගම උගන්වන්නේ. ඒක තමයි අපිට සදාචාරය උගන්වන. නමුත් ඒක විතරක් නෙමෙයි බුදුජානනාංශගේ ධර්මයේ පටිච්ච සමුප්පන්නයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වේනවා. සීලය සතියට ප්‍රත්‍ය වේනවා. ආය සතිය සීලයට ප්‍රත්‍ය වෙනවා. මෙන්න මේ වෙනස දැක ගන්න අපේ මනස වැඩ කරන්නේ නැත්තේ අපේ අද පවතින ඔල මොල අධ්‍යාපන ක්‍රමය නිසා. අපේ අධ්‍යාපන ක්‍රමේ රේකියයි. අපේ අධ්‍යාපන ක්‍රමය යන්නේ වමේ සිට දකුණට ලියන ක්‍රමයකට. ඥානය යන්නේ රේකී ක්‍රමයකට නෙවෙයි ඒක මේට්‍රික්ස් එකේ වැඩ කරන්නේ. ඉතින් අපේ දරුවන් අපි කවදද මේ අධ්‍යාපනය දුන්නට කමක් නැහැ. නමුත් මේකම විතරක් නෙවෙයි බුදු කෙනෙක් ඉන්නවා අපට. උන්වහන්සේක දැන ඔය ඔක්කොටම යහ ගිය එකක්. ඒ නිසා සත්‍ය නිසා සීලය ඇති වෙනවා වගේම සීලයට නැතුව සත්‍යයක් ඇති කරන්න පුළුවන් කියන මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය අද කතා කරලා තේරුම් කරලා දෙන්න බැරි තරම් අපේ මොලේ කුරුවල් වෙලා තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අධ්‍යාපන කටයුතු නැතර කරලා පන්සලකට ගිහිල්ලා සති සම්පජඤ්ඤය වඩලා අපේ හිතේ තියෙන මේ ගෝලීය ක්‍රමයට තේරුම් ගැනීම මේට්‍රික්ස් එකට තේරුම් ගැනීම ඒකට ඉකොනොමෙට්‍රික්ස් කියලා කියනවා සමහරට ඉකොන්සොල් කරන එකට මේක ගැඹුරු විශයක් පාඩපත් වෙලා තියෙනවා. ඒක නිසා අනිවාර්ය මතයකට යන්න එපා. සිල් නැති කාටවත් සත්‍ය සම්පජඤ්ඤය වඩන්න බෑ කියලා. පුළුවන්. තියෙන තැනින් වඩතයි. වඩන්න වඩන්න ඉන්න සීලය වැඩෙනවනම් සතියෙන් සීලය වැඩනවා සීලෙන් සතිය වැඩනවා ආන්නේ චක්‍රය කියනවා ධර්ම චක්‍රය කියලා ඒකට කියනවා ඕපනයික ගුණය කියලා මේකෙන් ඊට තල්ලු කරනවා ඒකෙන් මේක තල්ලු කරනවා ඕම කැරක් කැරක යනකොට අපිට යම් කිසි වෙලාවක මේ සීලය මේ සීලබ්බතේ නෙවෙයි කටේ කටේ පටලවා ගත්ත මවා බහන සීලය නෙවෙයි ඇතුළෙන් මෙන්න මේ සීලය වඩ아가න આવොත් මුතන මතක තියාගන්න සතිය කවදාවත් සීලෙන් අතර වෙන්නේ නැහැ. ඒකේ යහට تعلق. සීලේ සීලේ සඳහා විතරක් යන්නේ ඔය දාන සීල වැඩ පිළිවෙල වල නෑ මේකේ. මේකේ තියෙන්නේ සීලය සමාධියට උපකාරක ධර්ම අපි වට කියනවා ආසන්න කාරණා වෙනවා. ඉතින් අද අහලා තියෙන ප්‍රශ්නෙත් එහෙමයි කොහොමද සතිය මේ සීල සමාධි ප්‍රඥාට උදව් කරන්නේ? එතන සීලවන්ත වීම මේ හික්මීම කොහොමද සමාධියක් ඇති කරන්නේ කියලා. බුදුචාන් වහන්සේගේ අවසාන ඒකට අදාළ වාක්‍යය තමයි ඊයේ ධර්ම දේශනාව නතර කරේ. ඒක බුදුජානනාංශයේ දේශනා කරන්නේ අවිපටිසාරත්ථාය ආනන්ද කුසලානි සීලානි. විපිරිසර බව කියලා කියන්නේ හිතේ චර්යාවක් නෑ. මේ අත්යෙන් ඒ අතර පයින් පිස්සුවැජිත රිලෙවෙක් වගේ දකින්න වයෙන් ආහන දේට පයින්නවා ආහන දේෙන් ගඳ දේට පයින්නවා ගඳ බන දේ රස පනනවා රස බන එකේ පහත බලනවා පහස බන එකේ හිතනවා ආයේ කිසිම චාරයක් නැහැ කාට හරි පුළුවන් නම් සාමාන්‍ය දවසක බලන්න තමන්ගේ හිත පණින පයින් තැන් පිළිබඳව පොඩි සටහනක් තියාගෙන මේ හිත පණින්නේ කාගේ න්‍යාය පත්‍රයද කියලා හිතන්නේ. එක්කෙකුට කොන්දප්පන නැහැ. එක්කෙකුට ඔක්කත් කියන්න බෑ ඊගා චිත්තක්ෂණ කොහේයිද කියලා. අපි තාන්නම් ඉන්නවා මම අර විද්‍යාව දන්නවා මේ ශිල්පේ දන්නවා මට අරක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන්. එක්කෙකුට හොය එක්කෙකුටවත් බෑ. ඊගා චිත්තක්ෂණ කොහෙද යන්නේ කියලා. පුළුවන් නම් ආනපන තියාගෙන ඉන්නකෝ. ආනා කරනකොට පේන බෑ. බෑ. බෑ එළුව වගේ බෑ බෑ කියන. ඒකයි භාවනා කරන්න ඉන්නේ නැත්තේ මොකද බැරි බව පේනවා. ගෙදර ඉන්නකොට ශිල්ප දක්වන්න පුළුවන්. තමයි දන්නේ ඒකේ. ඉතින් ගෙදර ඉඳගෙන ශිල්ප දක්ව දක්වා ඉන්නවා. නමුත් මේ බැරි බව මරණ මොහොතේ දැනගන්නවට වැඩිය. ලෙඩ වුණාට පස්සේ දැනගන්නවට වැඩිය. වයසට ගියාට පස්සේ දැනගන්නට වැඩිය මේ බව දැනගන්න පුළුවන් නම් අර තේරෙන්න පටන් අරගනි අපි මේ පොහොසත් කියන හිත තියෙන්නේ ඒට ඕන රූප බලන්න පුළුවන් රූප වාහිනිය තියෙනවා. අපිට ඕන සද්ද අහන්න පුළුවන් සද්ද වාහිනිය තියෙනවා. අපිට ඕන ගඳක් සුවඳක් ගන්න පුළුවන් ඕන කෑමක් ගන්න පුළුවන් ඕන පහසක් ගන්න පුළුවන් නම් ඒ හිත උදේ ඉඳලා හැන්ද වෙනකම් පහින පැම්ම බැලුවොත් පිම්ම බැලුවොත් පිස්සු ඇවිත් රිලෙවෙක්ගේ වගේ. කිසිම තැනක පොඩ්ඩක්වත් ඉන්නේ මේකෙන් මේකට මේකෙන් මේකට පැනපැන යනවා අන්තිමට අත්ෙන් අත්තට පයින් කුරුලා තෙමිලා නැහි වගේ කොච්චර සැප ලැබුණත් අසහනේ වැඩෙනවා ආතතිය වැඩෙනවා ආන්න ඒ වෙනුවට මේ පණින පිම්මට විපිලිසරකම කියලා කියනවා. අන්‍ය විහිිත ගතිය කියලා කියනවා. ඒ වුණත් අපිට එකම අරමුණක අන්‍ය විහිිත නොවි විපිලිසර නොවි තබා ගැනීම සතුම් මරීමේ වැලකීම, වරකම් කිරීමෙන් වැලකීම, කාමීත්‍යාචාරයෙන් වැලකීම කියන කාය කර්මෙන් ලැබිච්ච වටිනා ආభాෂයක්. බොරු කේලම ඊශ්වචන වචන පරස වචන කියන එක ශික්ෂාවකින් යුක්තව සමාදන් වෙලා නොකර සිටීමෙන් ලැබෙන ආදර්ශය තමයි හිතට නන්නත්තර අරමුණු වල දුවන බව දැනගෙන පශ්චාත්තාප නොවි කටයුතු කළොත් අර සීලයේ ලැබෙන කය වචන දෙකෙන් ලැබිච්ච අනුග්‍රහය නිසා වර එකයි අභ්‍යාසයේ හරහා එක චිත් එක අරමුණේ චිත්තක්ෂණ දෙකක් චිත්තක්ෂණ තුනක් හතරක් සිටීමේ අවස්ථාව එන්නේ ඉඳී සීලෙ නැති, කයින් චාරයක් නැති, වචනේ චාරයක් නැති එකනට ඉතාම අමාරු හිතාගන්න හිත ඒක දැනක ඉඳී කිය. ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ ගොරෝසු කය වචන දෙක ශක්ති ප්‍රමාණයෙන් සීමා කරගෙන සිල්වන්ත කරගෙන හික්මවගෙන සීතල කරගෙන ඒ ලැබිච්ච හික්මීමම මනස හික්මවා ගැනීම සඳහා එහෙම නැත්නම් හිත ඒ කියන්නේ ඒකාග්‍ර කරනවා කියලා ඒකෝදි භාවයටපත් කෙරුවයි කියලා ඒකෝදි භාවයටපත් කිරීමට යෙදුවොත් සීල අභ්‍යාසයේ නැති සීල බලපොත නැති කෙනාට මේක උගා දුෂ්කර වෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා සිල්වතාට ලැබෙන ආනිසංසය තමයි විපිලිසර නැතුව ඒ නිසා කියන භාවනාවට වාඩි වෙනකොට තමන් රකින්න සීලය අදිෂ්ඨාන කරන්න කියනවා. මම මේ වාඩි වෙනකොට මට වෙනද මට අටසිල් නම් පන්සිල් නම් තියෙනවා අටසිල් තියෙනවා කියලා ඒකේන සුවිශේෂ සීලයක් සමාදන් වෙන්නේ හිත අලුත් කරගන්න. එළගෙන මම අද අට සිල් වල ඉන්නේ. ඒ නිසා මම මේ වාඩි වෙනවා බොහොම පහසුවට. සහැල්ලුවට. ලිහිච්ච ස්වරූපේ මට චිත්තක්ෂණ කීයක් මම ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ තියන්න පුළුවන්. මේක වැඩෙනවයි කියලා කියන්නේ ඒකත් හොඳ උපමානයක්. මගේ සීලය හරි කියන එකයි. කාට හරි තේරෙනවා නම් මේ භාවනා කරගෙන ඉන්නකොට ඊයේ තරමට ඊට වැඩිය තව එක චිත්තක්ෂණයක්. අපි ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියන්න පුළුවන්. ඉතින් එක චිත්තක්ෂණයක් ආශ්‍රව ප්‍රසද්දේ තියන්න පුළුවන් කියලා. ඒක යාට හම්බෙන්නේ චරිත සාධකයක් වගේ. ඒ කියන්නේ මගේ සීලේ හරි. ඒක බැරි නම් ඒක නැත්තම් එක්කෝ සතිය නැහැ, එක්කෝ සීලේ නැහැ, එක්කෝ සද්ධාව නැහැ. එතකොට අපිට බෙහෙත් වෙන්න වෙනවා. නමුත් මේ එක චිත්තක්ෂණයක් හිටපේකන චිත්තක්ෂණ 10 15ට නගින්නේ දෙකට යනවා. තුනට යනවා. හතරට යනවා. ටික ටික ටික ටික යනකොට කියනවා චිත්ත භාවනාව අධිචිත්ත භාවනාවක් පාඩපත් වෙනවා. චිත්ත භාවනාව කියන්නේ ඒක අරමුණක එක මොහොතක ඉන්න පුළුවන්. ඒක අරමුණක චිත්තක්ෂණ දෙකක් ඉන්න පුළුවන්. ඒකට අධිචිත්ත කියලා කියනවා. තුනක් ඉන්න පුළුවන් නම්, හතරක් ඉන්න පුළුවන් නම්, පහක් ඉන්න පුළුවන් නම් හරියට අපි පුංචි කාලේ එක්වර චක්‍රේ පාඩම් කරා. එක්වර චක්‍ර කියලා ගන්න. දෙවර චක්‍රේ. අහකට පාඩම් තියෙනවා. බැලුව අහුවෙන්ද තුන්වර චක්‍රේ පුළුවන් වෙනවා. පස්සේ හතරවන චක්‍රේ පුළුවන්. එන්නේ එන්නේ මොකද වෙන්නේ? මෙයා මේ ගණිතය පිළිබඳව තමන්ගේ රෙකනර් එක වැඩි හදා ගන්නවා. ඒ වගේ එක චිත්තක්ෂණයකට දාන එක තමයි සමාධි භාවනාව කියන්නේ. ඒක දන්නවා. මගේ හිතේ තියෙන දැන් ඉන්න අරමුණයි. ඉන්නේ ඉරියව්ව. දැන් ආනපාන. ඒක දුන්නා නම් අදාර භාවනාව මෙහෙයවීම වෙලාවෙම මතක් කරා වගේ යාට කියන්න පුළුවන් මේ ජීවිතේම නිවන් දකින්න පුළුවන් දෙයක් කියලා ගන්න දෙන එකම උරගා බැලීම තමයි මට ඒක චිත්තක්ෂණයක හොඳට පහසුවට වාඩි වෙලා මම දැන් මෙතන ඉන්න බවෙන් මුළු හිත පුරවන්න පුළුවන් මේ හිතෙන් අතීතයට යන්නෙත් නැහැ අනාගතයට යන්නෙත් නැහැ ඉස්සරහින් එක්කන පස්සෙන් එක්කන බලන්නෙත් නැහැ අතර මෙතන යන්නෙත් නැහැ ඒ චිත්තක්ෂණේ මේ වර්තමාන මොහොතේ පිරිච්ච ගතිය සන්තුෂ්ටි කරගතිය එක චිත්තක්ෂණයකට ගන්න පුළුවන් නම් ඒක ගත්තයි කියලා උරගා කියනවා ප්‍රතික්ෂේප කළ කරන්නේ එහෙනම් යාට මේ ජීවිතයේ ආධ්‍යාත්මික ප්‍රගතියක් ලබන්න පුළුවන් කායික භෞක්‍යයක් තියෙනවා මානසික සෞඛ්‍යයක් තියෙනවා මේකටවත් එන්න බැරි නම් පිස්සෙක් අභව්‍ය පුද්ගලයෙක් කියලා කතා නැතුව කියන්න පුළුවන්. එකම චිත්තක්ෂණයකටවත් Taman මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගන්න බැන්නම් ඒ තරම්ම Tamanට වෛර කරන කෙනෙක් නේ. හරියන්නේ නැහනේ. කවදාවත් හරියන්නේ අපි ඉන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් Tamanගේ ශරීරෙට වර්තමාන මොහොතට වෛර කරනවා. අන්නේ අර තමයි පුතඥය කියන්නේ. උඩ කවදාකවත් වර්තමානයේ හිත තියන්න බෑ. තිබ්බ ගමන් කුඩල කොඩ උට තිබ්බා වගේ පෙරලෙනවා. 18 ගෙම්බ එකතු කරා වගේ තියන්න ඉසලපයි. අද ඉන්න ලෝක ජනතාව අරගෙන බලන්න සමීක්ෂණයක් කරලා කී දෙනෙකුට පුළුවන්ද එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා අහලවත් නැහැ. කිසිම විශ්වවිද්‍යාලයක උගන්වන්නේ නැහැ. මේ තමයි ඔබ මිනිස්සුද කියලා බලන්න තියෙන පළවෙනි චරිතසහතිකේ මුදුවට පාට්ටල වෙලා. දෙට වාඩි වෙලා ඕන්නම් සීලේ සීපත් කරලා එක චිත්තක්ෂණයක් මම දැන් මෙතන ඉන්නවයි කියන්න බැරි මොකද දන්නවද? ඒක වෙන්න නම් මුළු ලෝකෙම දන් දෙන්න ඕනේ. එක චිත්තක්ෂණයට හෝ 100%ක් ඇතුළට ගන්න මුළු ලෝකෙම දන් දෙන්න ඕන. අපිට කරන්න බෑ. අපිට එනවා බබා මතක් කරන්න ඕනේ. අම්මා මතක් කරන්න ඕනේ. ගෙදර විස්තර බලන්න ඕනේ. account එකේ සල්ලි කොච්චරක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඉන්ෂුරන්ස් එකට සල්ලි බැන්දද කියලා බලන්න ඕනේ. මේ කියන්නේ මොහොතකටවත් ලෝකේ අයින් කරන්න බෑ. මොන කැඹිරිල්ලක්ද බලන්න. මරණ වේලාවේදී කීයක් අඩාල වෙච්ච කරුණු ඇතුවද මැරෙන්න වෙන්නේ කියලා බලන්න. එක චිත්තක්ෂණයක්වත් මේ හයිය හති තියෙන වෙලාවේදී මේ මල දාහනේ පැත්තක දාලා වාඩි වෙලා ඉන්නවා කියන්න බෑ. බෑ. පුංචි දෙයක් නෙවෙයි ඒක. මිනිසරි ගියාට පස්සේ තිබුරුම ස්වාමීන් වහන්සේ කියනවා එහෙම දෙයක් يعني එක චිත්තක්ෂණයකට හෝ මේ අරමුණක තියාන්නේ කියලා ආධුනිකෙන් ඉල්ලන එක too much කියලා. ආධුනිකට හැර වැඩි. මොකද ඒ තරම්ම පිස්සු කෙලවපු ලෝකයක් නෙමේක උදේ ඉඳලා හැන්ද වෙනකම්ම අපි නන්නතර අරමුණු වලින්නේ දුවන්නේ. රූප පෙන්නනවා, සද්ද අස්සනවා, ගඳ බලනවා, රස බලනවා. ඒකල ඔබ හිටපන් කියෝ පරිදි හිටින්නේ නැහනේ. ඒ නිසා ආධුනිකයෙක්ගෙන් බලාපොරොත්තු වීම සැර වැඩි කියන එක මේ සැරේ කිව්වා. ඒත් ආධුනිකයෙක් කීකරු කරගන්න ආධුනිකට මේ පණිවිඩ දෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා කියනවා පුතේ උඹට වාඩිවියක්, දුවේ උඹ වාඩිවියක්, වාඩිවිල හොඳට ඇඟ සමබර කරන සහැල්ලු ගන්න පුළුවන් ද බලපෑ එක චිත්තක්ෂණයක්. මුළු ලෝකෙම අමතක කරලා ඒක කියන්න යන්න හොඳ නැහැ හැබැයි. වර්තමානයේ හිත ගන්න. ඒක වීජ ගණිතයේ සමීකරණයක්. මුළු ලෝකෙ මයිලකට හරි හිත තියෙනවනම් වර්තමානයේ හිතේ ඉන්නේ නැහැ. වර්තමානයේ චිත්තක්ෂණයක් හරි ඉන්නවනම් ඒ චිත්තක්ෂණය මුළු ලෝකෙම නැහැ. ඒ නිසා විතර මේ ලෝකෙම ඉඳද්දී ලෝකයෙන් අයින් වෙන ක්‍රමය. ලෝකෙම ඉන්න ගමන් ලෝකයෙන් සමුගන්න ක්‍රමේ චිත්තක්ෂණයකට කරන්න පුළුවන් නම් ඒකේනා මේ ජීවිතේදීම නිවන් ලබන්න පුළුවන් බවට මේ චිත්තක්ෂණයේදීම තමන්ට මනුස්සකම තියෙන බවට උරගා බැලීමක්. ඒක නිසා අපි මේ පරිශ්‍රණය කරන්නේ නැතුව මැරෙන්නොත් මේ පරිශ්‍රණය කරලා අපිට අත්දැකීමක් ලබා ගන්න බැරි වුණොත් ඒකට කියන්න පුළුවන් මේ ලද බුද්ධෝත්පාද කාලයේ ලද මනුස්සාත්ම භාවයේ ලද ක්ෂණ සම්පත්තිය ලද පැවිද්ද ලද ධර්මානුධර්ම ප්‍රතිපත්තිය බණ ඇහිීම සහ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ඇති වැඩක් වෙලා නැහැ. එක මොහොතකටවත් බැරි. මං කියන්නේ මේ පිරිසට මේ චෝදනාව මං කරන්නේ මේ පිරිසට ඉන්න තියෙන කට්ටිය කරන්න පුළුවන්. ඉන්න ඉඩ තියෙනවා. ඉතින් මේ පිරිසට කියන තියෙන ඊපස්සේ අධිචිත්ත සමාධිය කියලා කියන්නේ දන්න දහං ගැටයක් දාලා දන්න උපක්‍රමයක් දාලා දන්න ක්‍රමසා විදි දාලා චිත්තක්ෂණේ චිත්තක්ෂණ දෙකක් කරගන්න අපි මේ වැඩමුළු තියන්නේ එච්චරටයි. අපි පුළුවන් ද බැරිද බලන්න නෙවෙයි වැඩමුළු තියෙන්නේ. ඒක අපි මූලික සුසුකමක් විදියට දාලා චිත්තක්ෂණ දෙකකට යන්න ගත්තොත් ඒක හරියට කඹේ ඇවිදිනවා වගේ. ඒක හරියට තනියේ දණ්ඩක ඇවිදින්න හදනවා වගේ චිත්තක්ෂණ දෙකක් පාවිච්චි කරන්න යනවනම් අපේ මොලේ මිත්‍යකල් කවදාකවත් වැඩගත්තේ නැති වෙනමම නියුරොබික්ස් වගේක් වැඩ කරන්න පටන් ගන්නවා. අපි කවදා හිතපු නැති. අපි මිත්‍යකල් හිතුවේ නන්නතර අතුරුන රංගපාණ්ඩනේ. දැන් එකම අරමුණක චිත්තක්ෂණ දෙකක් ඉඳ ගියාම මෙතනම බුදුහාමුදුරුවෝ ඉන්නවා. ධර්මයේ එතනමයි. ශාසනයේ එතනමයි. එතකොට අපිට ක්‍රමසහවිතී එන්න පටන් ගනී. මම කියන්නේ ඉබේනවයි කියලා. ක්‍රමසහවිතී එන්න පටන් ගනී. මොකද අපේ දිශාව හරි දැන්. අපේ මානසිකාරය හරි දැන්. අපි යොදවන දිශාව හරි පමා වුණත් ටිකෙන් ටික ටිකෙන් ටික මෙතන හරි ලස්සන సౌందర్యාත්මක කාරණාවක් තියෙනවා. යම් කිසි කෙනෙකුට ඒ විදිහට මධ්‍යස්ථ ප්‍රත්‍යක්ෂණය කළ හැකි එක අරමුණක චිත්තක්ෂණ දෙකක් ඉඳීම දක්ෂකමයි. මම මේක දැනගන්න ඕනේ කියලා පණිවිඩ දෙන්න පුළුවන් නැත්නම් බන කමටහන් බන දෙන්න පුළුවන් නම් ගෑනු පිරිමික මේ කියලා වෙනසක් නැහැ. මේකේ ගෑනු දක්ෂයි පිරිමියා දක්ෂයි කියලා ලිංගයේ මෙතන බලපෑමක් නැහැ. පැවිදි වුණාද නැද්ද කියලා කිසිම බලපෑමක් නැහැ. ඔගොල්ලෝ හිතාගෙන උගෝ දෙනෙක් ඉන්නවා පැවිදි වෙච්ච ගමන් ඩක්කලා නිවන් දකි කියලා. පිස්සු. හොඳ පිස්සු හැදෙන්නේ පැවිදුනාට පස්සේ. ඔය හිතින එක නෙවෙයි. එනිසා හිතන නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. පැවිදුණත් නැත්නම් නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ මට එක අරමුණක හිතේදී චිත්තක්ෂණ දෙකක් ඉන්න පුළුවන්ද කියලා බලන්න බුදුහාමුදුර අපි කියන විශ්වාසයේ තියෙන්නේ. ඒ ගෑනු පිරිසක මේ බලපෑමක් නැහැ. පැවිද්ද පැවිද්ද බලපෑමක් නැහැ. නෝගත්තුගත් කියලා බලපෑමක් නැහැ. කතෝලිකද බුද්ධ ධර්ම කියලා බලපෑමක් නැහැ. මෙන්න මේකට මම කියනවා manussකම කියලා. මේ manussකම උරගාලා බලන්නේ නැතුව මැරුණොත් බුදුරජාණන්සේ සඳහන් කර තිනවා ප්‍රපංචාබි රතෝ මගෝ මේම නිසා ජීවිතය පිළිබඳ කාමයේ පිළිබඳ ප්‍රපංච කර කර ඉන්න මුර්ගෙක් කියලා. මිනිස්සෙක්. මිනිස්සුකට බුදුහාමුදුරුවෝ කියනවා මේ තණ්හාවට මානෙට දිට්ඨියට උදේ ඉඳලා හැන්ද වෙනකන් එක චිත්තක්ෂණයක්වත් අත නැර ඒකෙම තොරන් ගහන ඒකෙම කතා ගොතන ඒකෙම අබිරමණය කරන මිනිස්සයාට මගෝ මුර්ගයයි කියලා කියනවා නිප්ප පංචාබිරත මුනි මේව ගැන කල්පනා කරන එක චිත්තක්ෂණයක් හෝ පිරිච්ච ගතියෙන් වර්තමානයේ ඉන්න පුළුවන් නම් මුනිවරයයි කියනවා එක චිත්තක්ෂණයකට ඊට පස්සේ අපිට තියෙන්නේ ත්‍රිසංගති තියෙන බව දැනගෙන ඒ ත්‍රිසංගතියෙන් අර මුනි භාවයට එකම සතිය එක චිත්තක්ෂණ සතිය එක චිත්තක්ෂණ කියන සතියේ සති මාත්‍රාව කියලා කියනවා. බය ඇටෙන්ෂන් කියලා කියනවා. ඒක චිත්තක්ෂණ දෙකකට දෙන්න පුළුවන් නම් ඒක සතියේ වේපුල්ල බව අඛණ්ඩ භාවය දිගට පැවැත්ම ගැම්ම ත්වරණය ගොඩාක් වචන තියෙන එක හරියට හරාවැටලා හිටපු බබා ටික කාලෙකින් කොන්ද කෙලින් කරලා ඉඳ ගන්න පටන් අරගෙන ඊට පස්සේ ළඟ තියෙන මොක්කාට එල්ලිලා මූ එක කකුලක් උස්සල අර අල්ලපුවකින් තොරව හිටගෙන ඉන්න බලනවා. තෙතන තතන තතන තතන හිටගෙන ඉන්න බලනකොට ඒ දරුවගේ ජීවිතේ විශාල ජයග්‍රහණයක් නේද? අම්මට ජයග්‍රහණයක් නේ. තාත්තට ජයග්‍රහණයක් නේ. හැබැයි එතකොටම වැටෙනවා. වැටුණට ඒක ඌරතලයක්. ඒක මේ අත්තරක් දක්වත් ඔය නාකි වැටුනොත් අන්තභාගය දෙනවා. පොඩි උන්ට මොකුත් වෙන්නේ නැහැ. අටුවාචාරින් වහන්සේ කියනවා ඔහුගේ පස්ස හැලිලා තියෙන තට්ටන් දෙක ටක් ගාලා වැටෙනවා ආයෙත් පිටින්. මොකක්ද වෙන්නේ? ඔළුව වැදුණොත් තමයි අප්සෙට් වෙන්නේ. <clears throat> දැන් හිතන්න මේ පොඩි එකා අම්මා බල බල ඉඳි දෙවෙනි කකුල තිබ්බහම ඕන තරම් සාර්ථකත්වයක් දෙයි. අපිට ඒකවත් බෑ. මේ පොඩි එකාගේ සාර්ථකත්වයක් අපිට බෑ සති චිත්තක්ෂණ දෙකක් පවත්වන්න බෑ. දෙක තුන හතයි හතයි කියනකොට කොච්චර වටින දෙයක්ද මේ පොඩි එකා ධන ගන්න හිටපු එකා උඩු බැල්ලෙන් හිටපු එකා තමන්ගේ අසුචි තමන්ගේ මුත්‍රාවල හිටපු එකා නැගිටලා අඩි දෙකක් තිබ්බයි කියලා. ආන්නේ වගේ මේ සතිය එක චිත්තක්ෂණයක පැවතුනොත් ක්ෂණ මාත්‍රාව සති මාත්‍රාව කියනවා. මේක දිගට පවත්නකොට මේ සතියේ පැවැත්මට තමයි සමාධිය කියලා කියන්නේ. ඒ සුංගදනේ කහන මං ආනාපාන සතිය කරන කොහොම සංසු විපස්සනා කරන්නේ. කොහොම සමාන සතිය කරන්නේ. මේ ඔළුවට දාගත්ත පිස්සු විකාරනේ සතිය දිකට පවතිනවා නම් අනිවාර්යයෙන්ම සමාධියක් ඇති කළ දෙනවා. සමාධිය සත්‍ය සම්මේ විපස්සනා සමාධියක් වෙන්න පුළුවන්. සමත සමාධියක් වෙන්න පුළුවන්. කොයි එක හරි අපිට අහක දාන්න දෙයක් නැහැ. ඒක නිසා අපි මේ ප්‍රයත්නය මේසා විශාල වගකීම් යුතුකම් තියෙන සමාජයක මහා බරපතල වැඩ ඇතුළේ තියෙන සමාජයක කොතනක හෝ පුළුවන් තැනක මේ බීජ තැම්පත් කරනවා. තනිපරම මට්ටම් කරගත්ත ඉඩමේ බීජ තැන්පත් කිරීම තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. නැත්නම් බුදුන්සේ දේශනා කරන්නේ සමාධි නැත්නම් අධිචිත්ත භාවනාව අධිචිත්ත ශික්ෂා සමාදානය කිය. ඉතින් මේ බීජේ තැන්පත් කිරීම මෙන්න මෙහෙමයි ඔය චූලසුඤ්ඤත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේකේ තියෙන තාක්ෂණය මේකේ තියෙන විද්‍යාව තේරුම් කරලා දෙන්නේ අපේ හිත දැන් අපි හිතුවත් මේ වෙලාවේ gedara හිටියා නම් ඒ වෙලාවේදී දිගටම වැඩ කරන්නේ කාම ගුණයන් විශේෂයි. විවිධ රූප හැඩතල බලන්න, විවිධ ශබ්ද අහන්න, ගන්ධ රස පහස කිසිම චාරයක් නැහැ. මොන්නම න්‍යායපත්‍රයක්වත් නැහැ. ඉතින් ඒකට අදාළ රූප ගොඩාක් gedera තියාිනවා අපි. ගොඩාක් ශබ්ද gedera තියාිනවා. ගන්ධ රස පහස. ඉතින් හිත විහි නන්නතර වෙලා ඉන්නවා. ඉතින් මේක කියනවා කාම ගුණ. ඉතින් අපි ඒක තමයි දරුවන්ට දෙන්නේ. ඒ තමයි අපි දෙමාපියන්ට දෙන්නේ. ඒ තමයි අපි ඔක්කොටම මේ જાතියක් වශයෙන් ගත කරන්න හදාන්නේ. නමුත් කාමය සංතෘප්ත වෙලා මැරිච්ච එකම එක මිනිහක්වත් මනුස්ස ඉතිහාසෙ නැහැ. මේ කාමය කියලා කියන්නේ අතිත්තෝ කාමදාසෝ. ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ. මේ කාමයට කොච්චර පහිනෙව්වට, කඹරව්වට මනුස්ස ඉතිහාසයේ කිසිම එකෙක් කාමේ සන්තුෂ්ත කරලා නැහැ. අපි හිතනවා අපේ අම්මට තාත්තට බැරුණාට අපිට මේ මේ දේවල් තියෙන නිසා අපි කොහොම හරි කවදා හරි කාමයේ අනිවාර්යයෙන්ම සන්තුෂ්ත කරනවායි කියලා අර අතිසාරයට අපට ගහන්න හදනවා වගේ. ඒ නැත්නම් ඇයිදල් කුලයක් වතුර පුරවන්න හදනවා වගේ මේ මිනිස්සයෝ කරන අමන කන්දියා බල්ලා තමයි බුදුහාමරෝ භාගෙට hina වෙලා බලන්නේ. මුන්ට කවදාකවත් තේරෙන්නේ. මුන් හිතනවා මේ කාමයෙන් මට අපමට අපට වැඩිය මට කරන්න පුළුවන් කියලා. එහෙව් දෙයින් පොඩ්ඩකට ඈත් වෙලා එක චිත්තක්ෂණයක් Taman දන්නේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි මධ්‍යස්ථ අරමුණක තියන්න ගන්න උත්සාහය අපේ ජීවිතයේ දවසේ පැය 24 ඇතුළත කල්පයක් ජීවත් වුණත් ස්වභාවයෙන් සිද්ධ වෙන්නේ නැහැ. කාටවත් තමයි උවමනාවෙන් උපයන්නේ. ඒක හරියට බීජයක් තැම්පත් කරනවා වගේ. ඒක බුදු දහම කියන්නේ යම් කිසි කෙනෙකුට තේරෙනොත් මේ කාමෝපභෝගේ ඉඳලා ඒකෙත් එක රහසක් තියෙනවා. මේ කාමභෝගේ පරිදිච්ච මිනිහට මේ අදහස එන්නේ නැහැ. මධ්‍යස්ථ මට්ටමට කාමේ ජය ගන්න ඕනේ. එයාට තේරෙනවා මට වැඩි ජයගත්ත කට්ටියක් තියෙනවා ඕත් කරන්නේ අසහනේ. මගේ මට්ටමට ආව කෙන උන් නිතෙත් අසහනේ. මගේ මට්ටමට ආපු නැති දුප්පත් වෙන උමුත් ඉන්නේ අසහනේ. ඒ නිසා මේ කාමේ තුල අසහනට උත්තරයක් නැහැ. අපේ අම්මලා තාත්තලා හිව්වෙත් නැහැ. අඩු ගානේ මම මේ ලෝකයේ තියෙන මේ පංචකාම සම්පත්තිය වෙනුවට ඉන් එහා ගිය ආධ්‍යාත්මයක් ඉන් එහා ගිය ආගමක් ගැන කතා කරනවා කියලා කියන්නේ ඒ මනුස්සයාට තේරලා තියෙනවා මේකේ පුස්ස. මේ කොච්චර ගැඹුරුද කියනවනම් බටහිර මානසික විද්‍යාවට මුල් වෙච්ච සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මිනිහෙක්ගේ සෑම හැසිරීමක්ම විශ්වාස විස්තර කරලා ලිංගිකත්වය හරහා. මේ මිනිස්සු මේ ඔක්කොම නටන්නේ ලිංගිකත්වයට. ඔය දහංගට දාන්නේ ඉස්සරහ එකක් පස්සේ එකක් කරන්නේ හැම දක්ෂකම දාන්නේ ಜಾති බෝ කරන්නේ. තීසනාගේ මනුස්සයෙක් කිසිම වෙනසක් නැහැ. ඒක නිසා යාට අනික් දාර්ශනිකව බැන්නා මේ යුදෙව් වගේ කාම මත මතයක් මේ බටහිර මානසික විද්‍යාව කියන්නේ කියලා. බුදුරජාණන්සේ කිව්වේ ඊට නම්බුකාරක කියලා. බුදුරජාණන්සේ කිව්වේ ඉන්ද්‍රම් පිනවීම කියලා. කාමයේ කියන වචන දැම්මේ නෑ. අපි මේ දරුවන්ගෙත් ඉන්ද්‍රම් පිනවන්න හදනවා. දන්න අයගෙත් ඉන්ද්‍රම් පිනවන්න. මේ ඉන්ද්‍රම් පිනවීමේ කර්මාන්තෙන් දින දාගත් එකක් නැත්නම් ඉන්ද්‍රම් පිනවීමෙන් තොරව ලැබිය හැකි වර්ගයේ ඒකට කියනවා නිර්ාමිත සුඛ කියලා. තියෙන්න පුළුවන්ද කියලා ඒකකට කල්පනා වුණා නම් ඒකෙදි විශාල විප්ලවීය මනසක්. මේ ඉඳුරම් පෙනීමටම මුළු දවසම ගත කරලා සතියම ගත කරලා මාසෙම ගත කරලා අවුරුද්දම ගත කරලා ඒකටම නැහිනව වෙනුවට ඉඳුරම් පිටවීමෙන් පිනවීමෙන් තොරව නැත්නම් ඉඳුරන්ගෙන් වෙන්වීමෙන් සැපක් තියෙන්න පුළුවන්ද කියලා කල්පනා වුණොත් ඒක මානව විද්‍යාවේ මානව පරිණාමයේ සුවිශේෂී විප්ලවීය අවස්ථාව. ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැකපු සිද්ධාර්ථ තාපසතුමා හොඳටම කලකිරලා හිටියේ තාත්තා මෙච්චර කල් පින්නුවේ නෑ. දැක්කට පස්සේ කල්පනා වුණා. මෙතේ ඉන්න කට්ටිය හතර පෙර නිමිති හතර සැරයකට වැඩි දකින්න ඇති. ඒත් කම නෑනේ කලකිරීමක්. ලෙඩ දැකලා තියෙනවනේ. මලමිනි දැකලා තියෙනවනේ. වයසට ගත්තේ නැන්ද ඒ වුණ මම මැරෙන්නේ නෑනේ. මම ලෙඩ වෙන්නෙත් නැහනේ. උගොට්ටි වයසට ගියට මං වයසට යන්නෙත් නැහැ කියලා ඉන්නේ. නමුත් අර පින එක සැරේයි දැක්ක ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැනගත්තා මේ තාත්තා නේ මොක අඳුන්නත් මේ රාජකම අතේ තියාන කතා කරන්නේ. එදාම මේ යසෝදරා වෙනකොට විලිලනවා දරුවෙක් වදන්න. තාත්තා වෙන්න හදන්නේ. මේක ගන්න දෙයක් නැහැ කියලා ඒක තේරුනේ සතර පෙර නිමිති දුටුවේ සතර බය නිසා අපි හිතනවා සතර පෙර නිමිති දැක්ක නිසා සසර බය ආවා කියලා. නෑ. සසර බය එකල ඇඟේ තිබුණ නිසා තමයි මේක නිමිත්තක් වුනේ. සතර පෙර නිමිති දුටුවේ නැත්නම් ඒ දකපු එක නිමිත්තක් උනේ සසර බය තිබුණ නිසා. ඒ චන්නමෙතයට ආවේ නෑ ඒක. ඔක දැක්කර සිද්ධාර්ථ කුමාරයා සුද්ධෝදස රජුරන් ඉන්නෙත් නෑ. මෙයාගේ පින මේරුවා. නිසා දකින්නකොට මේක නිමිත්ත. ඊට පස්සේ හාමුදුර කෙනෙක් දැක්කා. හාමුදුර කියන්නේ මේ සම්පදා වෙච්ච සියන්නේ කාය සම්පදා හාමුදුර කෙනෙක් නෙවෙයි. පැවිද්දෙක්. ඒ කායේ පැවිද්ද ජීවනේ. දකින්න දැනගත්තා මේ යක්ෂයා මට කලින් කල්පනා කරලා තියෙනවා මේකෙන් පණින්න ඕනයි කියලා. ඊක හිතේ වැදුනා ආයනක් ගලේ කෙටුවා වගේ 1 2 3 ලෙඩෙක් මහල්ලෙක් මලකනක් පැවිද්දෙක් දකින්න. මේ පණිවිඩේ ඒ දර්ශනේ ඒත් එක්ක ඊට කී දෙනෙක් දකින්නද ඒ කටි ටික ක්ලික් වෙන්නේ නැහැ. ඒක යාට අයිති දෙයක් නෙවෙයි. ඒක තනිකර ඉලෙක්ට්‍රික්. කාට හරි මේක සිද්ධ වුණා නම් අන්නේ සිද්ධිය සිද්ධ වෙන්නේ කලාතුරකින් කෙනෙකුට අපි යතින් හරි වාසනාවන්තයි. අපිට කවුරු කොහොම හරි කියලා දීලා තියෙනවා මේ කාට වඩ පුරවගෙන ජීවත් වෙන ජීවිතේ විතරක් නෙවෙයි අපිට තව ලෝකයක් තියෙනවා. ಗುಣ ධර්ම තියෙනවායි කිය. අපි මේක සලකන්නේ නෑනේ. අපිට තේරෙන්නේ දන්න දැනුමේ වටිනාකම. මේ දන්න දැනුමට බය විතරක් නෙමෙයි ඇති කරන්නේ. බුදුචාන් වහන්සේ පැවිද්දක් අභිනිෂ්ක්‍මණයක් කාමෙන් වෙන් වෙච්ච අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව කියලා ඔන්න දෙනවා මේකට උත්තරේ. හුඟුදුනි කියනවා එහෙනම් ගෙදින් අරඤ්‍යගත වෙච්ච ගමන් ඔන්න සෝවාන් වෙයි. රුක්ක මූලගත වෙච්ච ගමන් ඔන්න පළවෙනි ධ්‍යානෙ ලැබෙයි. ඔන්න ගහක් මුලට ගිය ගමන් දැන් මෙතෙන් එන්නේත් කට්ටිය මේ තමයි. යනකොට හොම්බෙන්. අනේ එකක්වත් නැහැ. ගෙදර යන්න වෙන්නේ. පාස පැත්තේ අද්දික පිය පියානේ ධ්‍යාන හම්බුනේත් නැහැ. මාර්ගඵල හම්බුනේත් නැහැ. මේගොල්ල කියනකොට කියන්නේ වදින්ඥන් කියලානේ සංවිධානය කරන අය. අන්තිමට යනකොට මොකක්වත් නැහැ. ඉතින් අන්තිමට අපි හිතමු කවුරු හරි මේ සංවිධායකකින් ලණුවක් කාලා හරි නැත්නම් කොහොමද පැවිදි උණයි කියලා. ওই පැවිදි යක්ෂයාට මොකද වෙන්නේ කියලා දන්නවද? උට අර ලෝකෙත් නැහැ මේ ලෝකෙත් නැහැ දෙලොක් මැද හිර වෙලා වහ කනවා. අද පැවිදි ලෝකේ තියෙන පොල් කුණු වෙච්ච පොල් ගෙඩි වගේ අච්චාරුව දන්නවනම් මේක ඒගොල්ලන්ගේ දෝෂයක් නෙවෙයි. බුදුහන්සේ සඳහන් කරනවා කාමයෙන් අයින් වෙච්ච ගමන් කාම සංඥාව වද දෙනවා කියලා. කවුරුවක්වත් ඒක දන්නේ නැහැ. ඒගොල්ලෝ කිය කාමයෙන් අයින් වෙච්චාම ඉවරයි වදේ කියලා නෑ. කාමයෙන් අයින් වුණාට පස්සේ කාම සංඥාව වද දෙනවා. ඉඳගෙන ඇස් දෙක වහපු ගමන් අර විඳපුවා මතක් වෙනවා. කුරණ තිනියව මතක් වෙනවා. දරුවෝ මතක් වෙනවා. මප මතක් කරන මේවට කියනවා කාම සංඥා වෙන කරා නීවරණ කියලා. නීවරණ කවදාවත් දන්නේ කාම ලෝකේ ඉන්නකම්. දැනගන්න වෙලාවක් නැහැ. ඉන්නේ කොයි වෙලාවෙත් එකින් එකට එකින් එකට පැනපැන්නේ. නිසා කවුරු හරි කොහොම හරි මේ කාම සංඥාවල් දැනගන්න නම් අඩතාවකාලිකව ස්ථිරව gederin අයින් වෙන්න ඕනේ. අයින් වුණාට පස්සේ හම් වෙන්නේ ධානයක්වත් මාර්ගඵලයක්වත් විපස්සනා ඥානයක්වත් නෙවෙයි කාම සංඥා දැක්කට පස්සේ පේනවා මේ කාමය මේ තරම් එලෙවෙලව වද දෙන බව දන්නවනම් මම මේක මෙච්චර හම්බ කරයිද ගිහිගේ හැරිවත් පිටිපස්සේ ඇවිල්ලා වැද්දේ ඒක හරියට විස විදපු ඊතලයක් ඉන්න තැනක් ඇවිල්ලා හොයන ඇවිල්ලා පපුවට වදිනවා. අන්න එදාට තමයි ඒ කියන්නේ වෙන විදිහට කියනවා මේ කාමයේ උපේන එකෙකුටවත් කාමයේ ආධිනව තේරෙන්නේ නැහැ. මේකෙන් පොඩ්ඩකට ගැලවෙන්න හදපු විනිහර තේරෙනවා මේක එළවෙලව පහර දෙන හැටි. මෙන්න මේ කාම සංඥා ඇවිල්ලා මෙයා දරතේටපත් වෙනවා. විපල්ලාසයටපත් වෙනවා. දාහයටපත් වෙනවා. පත් වුණාට පස්සේ මේ කාමයේ ගිහි යතහැරි බුදුන් සලකලානේ ධර්මයේ සලකන්නේ බුදුන් ගාවට ගිහලා කියනවා ස්වාමීන් වහන්සේ ඔන්න පැවිදි වුණා. පැවිදිලා බැලුවට පස්සේ නිකන් තිබුණ තුවාලේ වනමුඛී පෑදුවා වගේ දැන් රිදෙනවා. මේක හරියට මේ දේ කියන්න පුළුවන් නම් උත්තරයක් තියෙනවා. මේ භාවනා කරන කිසි කෙනෙකුට ඒක කියන්න තේරෙන්නේ ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මම මෙච්චර අමාරුවෙන් ගිහි ගියත් ඇරලා සිල් අරගෙන ලස්සනට හදාගත්ත කොටයක් උඩ පටල වාඩි වුණාට මගේ හිත කාමේ නැති වුණාට මට කාම සංඥාවෙන් බැට දෙනවා. මට මේ විඳපු දේවල්, අහපු දේවල්, කරන්න තියෙන දේවල් එළියට එනවා කියලා පිළිගන්න කවුරක්වත් කැමති. ඔක්කොම කෙනෙක් නැති කරන්න ක්‍රමයක් කියලා දෙන්නේ. නැති කරන්න බෑ. මේක බාර ගන්න ඕනේ. බාර ගන්නේ කොහොමද? රූප කර්මත්තාන්ට හිත දාන්න. මට්ටම් කරපු පොළවේ කලල් කරපු මඩේ තනකොළ වෙනවා කියන එක නතර කරන්න කාටවත් බෑ. ඒකට කරන්න ඕනේ බීජයට දාන්න ඕනේ. බෝගයට දාන්න ඕනේ. දාලා දෙන්නව තරග කරන්න ඇරලා බෝගයට ඉතුරු කරලා තනකොළ අයින් කරන්න ඕනේ. ඒ නිසා අපි කර්මස්ථානයේ උඩට දානවා. භාවනා කර කර්මස්ථානේ දාන. ඒක උඩුන හිතවිලි එනවා. ශබ්ද එනවා. වේදනාව පිව හිමිනියට නෙල්ලලා කර්මස්ථාන වැඩෙන්න ආරිනවා. මේක තමයි සමතුපක්‍රමය. ඉතින් ඒකෙදි කවුරක්වත් දිනන්නේ නැහැ. හරියට භෝගයට සාපේක්ෂව කොච්චරක් තනකොළයට එනවද මේ ඉදමක ඒහා සමාන කරදරයක් මේකේ තියෙනවා. අන්න මේකෙදි මේ යෝගාවචරය ඒ නෝපන්න කුසල් නොයපද වීමකට උපන්න කුසල් බැහැර කිරීමටත් කටයුතු කළොත් විතරක් කර්මස්ථානේ වැඩෙනවා. භෝගේ වැඩෙනවා. ඒ බොහොම සරල න්‍යාය ධර්මයි. ඒ වැඩිම සඳහා අපි යම් ආකාරයකට නීවරණ පිටු දැකලා අදාළ වූ ඒ ධානාංග පහල කරන්න කටයුතු කරනවා නම් උදාහරණයක් වශයෙන් මේ කාමයේ කාම සංඥාවල් කාම ඡන්දේ වශයෙන් පිටට බැට දෙනවා. කාම ඡන්දේ කියලා කියන්නේ මේ විඳපු විඳින්න තියෙන දේවල් පිළිබඳ වෙන මතක සටහන. ඒ කාම ඡන්දේ නැති වෙන්න ධානාංගයක් වෙන ඒකාග්‍රතාවෙ ඉන්න ඕන. එක අරමුණක 100ක් කිලා බහිනකොට ලෝකෙම අමතක වෙන්නාසේ යම් අරමුණක දන්න අරමුණක හිත තිබ්බන ඒ හිතේ කාමච්ඡන්දේ නැහැ. ඒක කවුරුත් පිළිගන්න කැමති නැහැ. එක චිත්තක්ෂණයක Taman ඉඳගෙන ඉන්න වෙලාවේ හිත පවත්තන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ සංසාරයක් පුරාගෙන ආපු කාමච්ඡන්දේ නැහැ. ඒකට කියන්නේ මෝහ පටල කැපුවා. යෝගාවචරය දන්නේ නැහැ. එක චිත්තක්ෂණයක් ආස්වාසයලාවේ ආස්වාස දන්නවනම් ඒ චිත්තක්ෂණේ කිසිම කෙලෙසක් නැහැ. නමුත් යෝගාවචරයට දැනෙන්නේ නැහැ මේක අහුවෙන්නේ නැහැ. ඒක නිසා කියනවා කාමච්ඡන්ද ප්‍රතිස්ථාව ප්‍රතිස්ථාපනය කරන්නේ ඒකාග්‍ර භාවයෙන්. ඒ වගේම ද්වේෂය එනවා. අපි ළඟ තියෙන්නේ ඇත්තට මුළු දවස පුරාම ද්වේෂය. මෙන්න මෙහෙම කියන්නම් ඕගොල්ලෝක පිළිගත්තා නැත්නම් මුළු දැනුමම කියන්නේ ද්වේෂය. අපි මේ වෙලාවේ සතුටින් සමාදානෙන් ඉන්නනම් අපිට අලුත් දැනුමක් ඕනේ නෑනේ. දැනුම නැත්තේ මොකද අපි මේ මොහොතේ දැන් තරහයි. තව මිට වෙඩි සැපෙILL නිසා අපි දැනුම හොයනවා. දැනුම හොයන තාක්කල් අපි වර්තමාන මොහොතේ වෛර කරනවා. ද්වේෂය. ඒ නිසා ලෞකික ඥාන සියල්ලම ද්වේෂයේ දරුවෙක්. ඒ නිසා හුඟක් දැනුම ඇති කෙනා හුඟක් ද්වේෂ සහගතයි. භාවනා කරන්න ගියාම මේක ගොජ දානවා. මේ ද්වේෂය නැති කරන්න තියෙන්නේ අරමුණේම හිත නැවත නැවත යෙදවීම නිසා ඒන සාර්ථකත්වයේ තුල එන ප්‍රීති චෛතසිකය આવොත් ද්වේෂයට ඉඩ නැහැ. ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ කියන්නේ එකම චෛතසිකය ගොඩක් කළා පවත් ගන්න ඕනේ. එකම අරමුණේ පවත් කරනකොට දවසක යෝගාචරය ඉතුරුන් තනියේ මගේ හිත දැන් විනාඩි දෙක තුනක් උනත් තියන්න පුළුවන් අරමුණේ මේක මේ කූඩැල්ල කොට උඩ හිටියා වගේ වැඩක් නෑ. දුවන අස්සේකට පුල් අලපොල් ගෙඩිය තිබ්බ වගේ නේද කියලා සතුටක් එනකොට ඒ තමන්ගේම භාවනාවේ ශීලයේ ඒකාකාරී ගතියෙන් ඇති වෙන සතුට තුල ද්වේෂයට ඉන්න බෑ. එහෙම නැති හැම චිත්තක්ෂණයකම අපි පැලහෙනවා. ද්වේෂයෙන් පැලෙයි පැලෙයි ජීවත් වෙන්නේ. ඒ ලෝකේ තියෙන જાතින් අතර තියෙන යුද්ධ කියන්නේ ඒකේ විශාල දර්ශනය තමයි. හිත ඇතුලේත් ඕක තමයි වෙන්නේ. යම් වෙලාවක යෝගාචර නිදිමත එනවා නම් එර නන්නතර අරමුණ නැති වෙනකොට ඒක අනිවාර්යයෙන්ම නිදිමත වෙනවා. ඒ වෙනකොට කරන්න තියන්නේ දන්න අරමුණේ මූල කර්මත්තානේ විතක්කේ. නැවත නැවත ඒක දාන්න. ආස්වාසිනුට ආස්වාසි කියලා මෙනෙහි කරනවා. ප්‍රසවාසිනුට ප්‍රසවාසි කියලා මෙනෙහි කරනවා. වම තිනුට වම තිනවා කියලා මේ මෙනෙහි කරන්න කරන්න කරන්න ඒ තීන මිද්දේ කුසීතකම් වෙනකොට විතක්කේ පහළ වෙනවා. කවදාද විතක්කේ ආවොත් තීන මිද්දේ නැහැ. එනිසා කියනවා නිජමත වෙනවනේ දිමත නිජමත කියලා මෙනෙහි කරන්න. අපි අද ඉගෙන ගත්ත දවල් ධර්ම සාකච්ඡාවේදී නිජමත එන්නේ අර කාමච්ඡන්දය ව්‍යාපාදය පොඩ්ඩක් තුනී වෙනකොට නිදිමත එනවා. ඒ කියන්නේ හිතේ කෙලෙස් අඩු වෙලා. ඒ නිසා යෝගාචර කනගාටු වෙන්නේ නැතුව නිදිමත මෙනෙහි කරොත් නැත්නම් මේ බව දන්නවනම් විතක්කේ යෙදුවොත් නිදිමත එන්නේ නැහැ. ඊගාවට එනවා උද්දච්ච කුක්කුච්ච. අතීතේ තැවෙනවා. අනාගතේ සැලසුමින්ද සීනමවනවා. ඒ උද්දච්ච කුක්කුච්ච එනවට අර සුඛේ දැනෙන්න ඕනේ. මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව සමබරයි. සහැල්ලුව තියෙන්නේ ලිහිච්ච භවයේ තියෙන්නේ. මේක මම ඉල්ලලා ගත්තේ නැත්නම් මගේ ගෙදර මිනිස්සු කවදාකවත් මම මේ බින්දගෙන හිටපන් කියලා මගේ යාළුවෝ මට කියන්නේ මගේ නෑදෑයෝ කියන්නේ නැහැ. උණ්ඩ ඕනේ කොහොම හරි හම්බ කරලා කන්න දෙන එක. අපේ නෑය විතර අපිව සූරකන જાතියක් මුළු ලෝකෙම නැහැ. කොච්චර දුන්නත් මදිනේ. දරුවෝ හිතයිනෝ කොහොම කරත් අම්මට තාත්තට මේට වැඩි නම් මට පොකට් මනි දෙන්න පුළුවන් උන් දෙන්නේ නැහැ. ශිෂ්‍යෝ හිතන්නේ ගුරුවරයාට ඔయిత වැඩිය නම් උගන්වන්න පුළුවන් ඌ උගන්වන්නේ නැහැ. රටවැසියෝ හිතන්නේ රජුරුවන් නම් ඔయిత වැඩිය බඩු අඩු කරන්න පුළුවන්. උන් කරන්නේ නැහැ. ඒ නිසා සදාතනික පේනවා නේද දෙමාපියන්ට දරුවෝ වෛර කරනවා කියන එක වළක්වන්න බැරි සත්‍යයක්. මට ප්‍රශ්නයක් නැහැ දරුවෝ නැහැ. ආ රිජොලි ඉති ගමංගට අඬන්න කවුරුත් නැහැ. මට පාස් වුණා කියලා සතුටු වෙන්න කවුරුත් නැහැ. හැම ශිෂ්‍යෙක්ම ගුරුවරයාට වෛර කරනවා. හැම රටවැසියෙක්ම රජුරන්ට වෛර කරනවා. මොකද ඔක්කොම හිතන මේට දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ தත්වයක් යටතේදී අපි බෝ කරනවායි කියලා බෝ කරන්නේ සුසාන භූමි තමයි. ඒ නිසා මේ උද්දච්ච කුච්ච අතීතයේ සහ අනාගතයේ පිළිබඳ අපි මේ කරන දේවල් වර්තමාන මොහොතේ එක චිත්තක්ෂණයක සුඛය දන්න කෙනා ඉඳගෙන ඉන්න ඉදුන් ඉදුන් පහසුකම් කියලා මේකට කියන්නේ සිංහලෙන්. දන්න මනුස්සයා තියෙන මේ සුඛය ගන්න අනාගත හීනෝනෙත් නැහැ. පශ්චාත්තාප වෙන්න ඕනේ. මේ ඉඳගෙන ඉන්න සැප මේ ඉඳගෙන ඉන්නකොට සමබරව ඉඳගෙන ඉන්න සැප මහ පොළොවේ ඇවිදිනකොට පිනිපා වැඩ පිට කොඩිය පින්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ ඉතින් සක්මන කරනකොට කොච්චර සැපද? උහිට එහා මොනවාරි හිතුවනම් අපාය තමයි. උන් ඉහාට ගිය ආලවට්ටමක් හිතුවනම් වෙන සැපක් හිතුවනම් ගිනිවතර ගොනේ කොහොඳයි. කබලේ ලිබට පයින්නේ කොහොඳයි. නිසා මේ ඉඳගෙන ඉන්න වර්තමාන මොහොතේ ඉඳුන් හිටුන් පහසුකම නැති එක කොහොමඩත් අපායයි. මින් මැරිලා අපාය යන්න ඕනේ වෙනම දෙයක් නැහැ. මේක තමයි අපාය. ඉතින් බුදුරජාණන් මේ වාඩි වෙලා ඉන්නකොට බලන්න ලෝකේ ජය අරගන්න ඉන්නේ මොකක් තියලාද? අපි තරම් කොට්ටයක්වත් නැහැ. ඒ කිසිම දෙයක රඳාපවතින නැතුව ශරීරය සම්බර කරගත්තාම සැප. අපිට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි කොට්ටට තිබ්බත් පස්සරි දෙනවා. ස්පර්ශ චෛතසිකේ පේනවා. පස්ස. ඉතින් පස්ස පච්ච වේදනා. ඕන ටක් ගාලා පටිච්චසමුපාදේ තියෙනවා. පාටිලා ඉනකොට টොප් එකට තේිනවා පස්ස පච්ච වේදනා. පස්ස අත ගගයි නැගිටලා යන්නේ. ඒ කියන්නේ පටිච්චසමුපාදේ තේරිලා. බලන්න පුදුරයන්සේ ගලක් උඩ හිටියත් උලක් උඩ හිටියත් මුක උඩ හිටියත් පූසෙක් තිබ්බා වගේ ඕනෙම තැනක දැක්කොත් ඇස් පිනවනවා ඒ මොකද මොනම දෙයකවත් රඳාපවතිලා නැහැ අපිට මේ කාර්යක හොඳ නැහැ ඊගාවට එන මොඩල් එක තමයි හොඳ කියලා එහෙම එකක් නැහැ ඉතින් ඒක අපිට දීපු ජම්ම දායාදයක් නේ අපිට ඉන්න තැන සැපතේ හිටපන් කියන එක අපිට බෑනේ අපි අනාගතය ගැන හොයනවා අතීතය ගැන හිතනවා ඒක උද්දච්ච උක්කුච්ච පායනවා භාවනාවේදී චිත්තක්ෂණේකෝ සුඛය කියන එක දන්නවනම් කියන්නේ වර්තමාන මොහොතේ එළඹ සිටි සිහිය තියෙනවනම් එයාට ඒ අතීතයක් ඕනෙත් නැහැ අනාගතයක් ඕනෙත් නැවත් තිබුණත් මේ මොහොත අත්දැකිය හැකි ප්‍රත්‍යක්ෂණය කළ හැකි පෙන්වන්න පුළුවන් සබ. ඒ වගේම මේ මම මේ කරන ටික තමයි ලෝකයේ උතුම්ම වැඩේ. මින් එහාට කිසිම කුසලයක් ලෝකේ නැහැ. මොනම දැනුමක්වත් නැහැ කියලා මේ Taman කරන වැඩේ සද්ධාව පිහිටපු ගමන්. උද්දච්ච විචිකිච්ඡාවක් නැහැ. සැකයක් එන්න තරක් නැහැ. අද භාවනා කරන හැම කෙනාම ඉන්නේ සැකයක. හැම කෙනාම ඉන්න මේකට හොඳ ක්‍රමයක් ඇති. මට වැඩි අනිත් එක්කනා ගිහිල්ලා ඇති. ඒ කියන්නේ මේ ලැබිච්ච දෙයට සතුටු නැහැ. කවදාකවත් නැහැ බුදුසසුන කියන්නේ ලද දෙයින් සතුටු වීම. ඒක ඔය අරියවංශ වගේ සූත්‍රයේ සඳහන් කරලා තිනවා. සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේ. ලදයන් සිවුරකින් සතුටු වෙනවා. සන්තුට්ඨෝ හෝති ඊතරීතර පිණ්ඩපාතේන. ලදයන් පිණ්ඩපාතේක වල තත්ත්වයන්. සන්තුට්ඨෝ හෝති ඊතරීතර සේනාසනේන. ලදයන් සේනාසනේක සතුට වෙනවා. දැන් එහෙම වුණොත් එහෙම දිනු වෙන්න බෑනේ. අපිට ඕනේ අසතුට වීම. අසතුට වීම තමයි අලුත් දේවල් වෙන නිසා රිසර්ච් කියන වචනය අලුතෙන් හොයනවයි කියන එකේ පැහැදිලිව පේන ඌ දැන් සතුටින් නැහැ. ඒෂණ පරිේෂණ දෙකම තියෙන්නේ වර්තමානයේ වලිග උඩ ඉඳගෙන ඉන්න කට්ටියට. වලිගොඩින් උඩ පසරිදිනවනේ. වලිග පොට්ට ගසා දාලා ඉඳගත්තාම පේනවා ෂෝක් එකට ඉඳගෙන ඉන්න පුළුවන් මොන පරිේශනද මේ ඉන්නේ හැපෙන්නේ. මෙන්න මේ ටික අයින් වෙලා ඒ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුචාවිත චිත්තක්ෂණයකට ඒ විනෝට විතක්ක ਵਿਚාර පීචසුක පහළ වෙච්ච බව දැනගන්න පුංචි දැනුමක් තිබිල බෑ. එහෙන සුතමේ ඥානයක් කොහොමද? ලැබෙනවා ලැබෙන බව දන්නේ නැහැ. ඒ නිසා අපි භාවනා කරන ගමන් බණහන්. අහලා නැවත නැවත මේක කරනකොට පේනවා අපිට මේ ලැබිලා තියෙන මේ නිර්ආමිෂ සුඛය ආමිෂ සුඛයෙන් වැහිලා අපි මේ අරමුණක හිත තැබීමේ තියෙන වටිනාකම වෙනුවට කාම සුඛය තමයි ගත කරන්නේ කියනකොට එකෙකුටවත් ලැජ්ජ නැහැ. මේ කාම සුඛය කියන එක ශිෂ්ට කරගෙන තියෙනවා අපි. අපි කියනවා ස්ත්‍රී දූෂණය හොඳ නැහැ. මත්පැන් බොන එක හොඳ නැහැ. කුඩු ගහන එක හොඳ නැහැ. ඒ මොකද ලෝකේ හොඳ නැහැ කියන්නේ. හැබැයි හැම එකම ඉන්නේ අබ්බැහි එකනේ. එකෙකුට කියන්න පුළුවන් දත උසලා මට ඇබ්බැහියක් නැතුව ඉන්න පුළුවන් කියලා හැම කෙනාම ඉන්නේ ඇබ්බැහි. ඒ නිසා අපි සම්මත කරන දේවා මේ මේ ඇබ්බැහි හොඳ නැහැ. මේ මේ ඇබ්බැහි හොඳයි කියලා. ඒ නිසා සංඛාර කියන වචනය සංස්කාර කියන වචනට එක නමක් තමයි ඇබ්බැහි. ඇබ්බැහි නැතුව කාටවත් ලෝකේ ජීවත් වෙන්න බෑ. අපි හැම වෙලාවෙම කරන්නේ අපි ඇබ්බැහිය සාධාරණීකරණය කරන්නේ. භාවනා කරනකොට පේනවා කොයි එක සාධාරණේ කරුවත් අපි කරන්නේ ඇබ්බැහියක. ඒක කුඩු ගහන මිනිහට තරහ වෙන්නේ ස්ත්‍රී දූෂණය කරන එක තරහ වෙන්න සූදු කෙල්ලෙක් කරන තරහ වෙන්න අපිට අයිතියක් නැහැ මොකද අපිත් ඉන්නේ එකම බෝට්ටුවේ ඒක නිසා කවදා හෝ මේ සමාධි අධිචිත්ත භාවනාව කියලා කියන ওই චිත්තක්ෂණයක වැඩක් නෙවෙයි ඒක ටිකක් දුර පවත්තන්න යනකොට ඒක සඳහා මේ සීලයත් මේ සතියත් අත්‍යවශ්‍යයි අපි හිතනවා නම් අද දන් දීලා දීලා දීලා දීලා මතු බුදුන මෛත්‍රී හාමුදුරු බුදු හාමුදුරු බණ කියනකොට එකම ධර්ම මණ්ඩපයේ සිට බණ ඇසීමෙන් නිවන් දකින්න පුළුවන් සාදු කියලා නිවන් දකි කියලා පොයි මොනෝ කරන්නේ මේ ටික කරන්නේ නැතුව දාහණයෙන් පුළුවන් ද ওই ටික කරන්න අපිට පුළුවන් ද මායයට කීයක් හරි මේ අත අල්ලසක් දීලා නිවන අවබෝධ කරන්න බෑ අරව ඕනේ ඒ වයින් අපිට කල්යාණ මිත්‍ය ආශ්‍රය ලැබෙනවා සීලය ලැබෙනවා මේ වගේ ස්ථාන ලැබෙනවා ඒකේ ඉඳලා මේ ප්‍රයත්නේ නොකර මං වෙනකොට අපි මහත්ය භාවනා කරපුවාම මට නිවන් දකින්න පුළුවන් කියලා ගෙදර හිටියට නිවන් දකියි. එහෙම නැත්නම් අපි නෝන භාවනා කරන නිසා මට ප්‍රශ්නයක් නැහැ කියලා හිටියද? ඉතින් බුදුහාමුදුරුවෝ මේ භාවනා කරලා කෙරුවට රාහුල කුමාරය අවුරුදු 15ක් වෙනමම භාවනා කරනවා නිවන් දකින්න. මොකද මගේ අප්පගේ බුදුලිය කියලා රාහුල කුමාරයට හම්බුන්නේ නැහැ. රොයලිටි ටිකක් හරි පේටන්ටි හරි මොකක්වත් හම්බුන්නේ නැහැ. සුද්ධෝදන රජුණ හම්බුනේ නැහැ. විසාක මේ යසෝදරාවට හම්බුනේත් නැහැ. ඒ කට්ටිය කරන්න ඕන. ඉතින් අපි කියනවනේ මේක දැන් මේ කාලේ බෑ. මේ බුද්ධ ශාසනය දැන් පිලුණු වෙලා අපිට මේ ෆ්‍රෙෂ් පිට එන්න ඕනේ. මෛත්‍රී බුද්ධ ශාසනය කියලා. ඔහොම කීයකට කියන්නේ නැද්ද? මෙච්චර කල් කොච්චරකට කියන්නේ මේවට තමයි අප්‍රමාදේ කියලා කියන්නේ. අප්‍රමාදේ නම් මට පුළුවන් නම් සති සම්පජඤ්ඤය පිළිබඳ අංකිරි ගැට ගා ගන්න මට පුළුවන් නම් මෙතෙක් නොවිච්ච නොවිච්ච සීලයක් පොඩ්ඩක් හද ඉදිරියට ගෙනියන්න මට පුළුවන් නම් එක චිත්තක්ෂණයක්වත් මෙන්න මේ වර්තමාන ජීවිත යනකම මම ඉඳගෙන ඉන්නවා මම ආශ්වාස කරනවා මම ප්‍රශ්වාස කරනවා කියලා දැනගන්න මේකමයි ක්‍රමය මේකම බහුලීගත කරනකොට ඒකට බුදුහාමුදුරෝ දෙන්නේ සීල ශික්ෂාව අදි සීල ශික්ෂා සමාදානයටපත් කරනවා සමාධි ශික්ෂාන තජ්චිත්ත භාවනාව අජිචිත්ත සමාධි අධිචිත්ත ශික්ෂා සමාදානයටපත් කරනවා. මේ වැඩේ විතරක් ආයමත් බලාපොරොත්තු වෙන්නත් එපා. ඒජන්ත කෙනෙක්ගේ කරන්න යන්නත් එපා. දද්දාවත් කරන්න බෑ. ඒ නිසා කොච්චර සාමූහික වශයෙන් අපි භාවනා කරත් අධිශීල ශික්ෂාවට සහ අධි චිත්ත ශික්ෂාවට යනකොට එක්කෙනෙක් විතරයි. ඒකට කියනවා ඒක වචනෙට වැටෙනවා. බහුවචනෙන් තියෙන තාක්කල් කවදාවත් ප්‍රගතියක් නැහැ. අපි මේ කට්ටිය එකතු වෙලා යන ගමනක කරන්න බෑ. කොතනදී හරි මුදුවට වැටෙනකොට තේරෙයි මම දැන් මෙතන. අපි කිව්වොත් කදාකත් ගමනක් නැහැ. අර ඒක හාමුදුරුවනේ ලස්සනට බණ්ඩ කියනවා. අපි භයානක දිය රැල්ලක වැටිලා පීනනකොට ජෝඩුවක් කරටක් දාගෙන පීනන්න පුළුවන්ද? එහෙනම් දෙන්නම ඉවරයි. කම්බේ ඇවිදිනකොට කටට දාගෙන යන්න බෑ. අපිට කටට දාගෙන යන්න පුළුවන් නම් ඔක්කොම ඕලානිකයි කියලා හිතන්න. කටට දාගෙන යන්න පුළුවන් හැම තැනම කක්ක කියලා හිතා ගන්න. නිවනට යනකොට පුද්ගලික ඒකට හරිය බයයි අපි. නමුත් මැරෙනවා කොහොම කරුවත් මැරෙනවා තනියෙන් මැරෙයි. තනියම එන අපි තනියම යන්නේ මො නැත මෙහි නවතින්නේ කියලා අර සූර්යදේවරයා චිත්තපටියේ හින්දුවක් තියෙන්නේ. මේ එක එකත් එකතු කරලා අපි ආපු ගමනක් නෙමෙයි මේක. අහම්බෙන් පොට්ට chance එක ගහනවා දැන් බැදගෙන සිප වැළඳගෙන අනේ මගේ අම්මා අනේ මගේ තාත්තා අනේ මගේ බබා අනේ මගේ මහත්තයා කියලා මැරලා ඉවලා ඊගාව ආත්මෙට ගියාට පස්සේ මේ ගැන හාංකාවක්වත් මතක නැහැ ඊගාව මහත්ය බදගෙන අනේ මගේ මහත්ය කියන අයියෝ මෙච්චර තපලකමක් තව තියනවාද අපි කියන දෙයක් මේකේ නැහැ ඉතින් මේක හරි අමාරුයි ආගම තුලිමුත් අපිට මේක උගන්වන්නේ නැහැ භාවනාවට යනකොට මේ ඒකාත්මීය භාවයටපත් වෙනවා. ඇතුළට මේකට හරි බයයි. ඒ බය අපිට විරුද්ධව හිටලා තියෙනවා. අපිට ඒකට බුදු සරණ තියෙනවා. අපිට ඒකට ධර්ම සරණ තියෙනවා. අපිට සංඝ සරණ තියෙනවා. සීලය තියෙනවා. ඒකල කියන්නේ මේ බුදුහාමුදුරුගේ ක්‍රමයම තමයි අපිට තියෙන්නේ. ඒ සඳහා අපි ළඟ යම් සීලයක් තියෙනවා නම් ඒ සීලය ආයෝජනය කරන්න ඕනේ අධිචිත්ත සමා ශික්ෂා සමාදානයේට ධර්මයේ තියෙනවා හැබැයි කරන ටික පෙළඹීම තන්නේ කර තමන් අතේ තියෙන. අපි අරය නිසා බැරි වුණා, වැස්ස නිසා බැරි වුණා, ආණ්ඩුව බැරි නිසා බැරි වුණා කියලා කිව්වට මරණ මොහොතේ ජීව යමයා හෝ එකක් ගණන් ගන්නෑ. ඒ නිසා මේක ඒ වගේම තමයි අපිට කවදාකවත් මේක කරපන් කියලා අපේ ගෙදර ඇත්තෝ අපිට යන්න දෙන්නේ නැහැ. අපේ අම්මට දරුවෝ 11ක්. ඒත් මම ගිහි කිය අතරින් රන්නකොට කොක්ක තමයි. බැඳලා හිටියනම් කොහොම හිටියේ? ඇඳලා හිටියනම් කොහොම හිටියේද? මගේ අක්ක කෙනෙක් කියනවා තාම විරුද්ධයි. පස්සේ අපේ සභාපතිතුමාට මම දවසක් කිව්වා මෙන්න මේමයි අසවලකාට කියලා පුළුවන් ද කියලා බලලා මේ භාවනා ගැන පොඩ්ඩක් ඉඟියක් දෙන්න කියලා. හරි හරි සුවන්ති කිව්වා පව් පිංසිත වෙන්නේ මම යන්නම් කිව්වා. ඉතින් වෙන බිස්නස් එකකට ගිහිල්ලා ආධාරයක් ඉල්ලනවා වගේ කතා කරලා හිතාගෙන මෙයා ගෙදර ගිය ගමන් ඒ අක්කා මේ මචට ගෙටේ ඉඳ දෙන්නේ නැතුව බැනලා. තොපි තමයි මගේ මල්ලි නැති කෙරුවේ කියලා. දැන් මේ මිනිස්සුන්ට දැන් මොනවක්වත් කරන්න බෑ ගිය සභාපතිතුමා. නෑ ඔය ඒක නම් එහෙම තමයි මං ආවේ මේ ආධාරයක් කියලා නේ උඹලට ආධාර <laughs> කියලා හොඳටම බැලලා. ඊට පස්සේ දවසක මේ මංචේ ආවා. අර සම්බන්ධ කතා කතා ඉවරයි මං අහුවා මේ මහත්තයෝ ගියාද අරේ කියලා. මං යන්නම් ස්වාමීන් වහන්සේ කියලා මිනිස්සු ගියා යන්න. ඉතින් මම හොඳයි ප්‍රශ්න නැහැ කියලා යන ගමන් අර මිදුලේ කෙලවරට යන ගමන් කියනවා මට හැරිලා ඔබ වහන්සේ බේරිලා තියෙනම් පුදුමාකාර බේරිල්ලක් කිව්වා. මම ඇයි කියලා මට මට තේරෙනවා කිව්වා ඔබ වහන්සේ පිළිබඳව තාමත් තියෙන ආදරේ. ඒ අක්ක වෙලා. ඉනක එකක් කැමති වුණා අපි කොහෙන් ගැලවෙන්නේ? ඉතින් අපි හම්බ කරලා තියෙන්නේ තද්ද බල වරබඳු. වරමදු. ගලවන්න ගිය දවසේ තමයි තේරෙන්නේ. ඒකේ එහෙම කරලා ගලවගත්තට පස්සේ හම්බ වෙන අර මජංග ආගෙන දවස පුරා වැඩ කරපු මිනිස්සෙක් හැන්දට හොඳට නාලා සුදු ඇඳ ගත්තාම ජොලියක් තියෙනවා. ආන්නේ වගේ එකක් එනවා මේ ඔක්කොම ලයින් කරලා මේ වගේ සීල වැඩපිළිවෙලට සමාධි වැඩපිළිවෙලට ගියාට පස්සේ ඒ හම්බෙන විවේකයම බුදුහාමුදුර අපිට කියලා තියෙන දෑවැද්දා. මේක අපිට නොදෙන්නේ කාම ගුණ. ඒක අපිට නොදෙන්නේ කාම ගුණ. අපායට ගෙනියන්නේ කාම ගුණ. ඉතින් ඒ නිසා අපි කවදා හෝ මේක කරලා කරලා කරලා අපි අර බුදුන් කෙරේ තියෙන ශ්‍රද්ධාව, ධර්මයේ කියන ශ්‍රද්ධාව, සංඝයා කෙරේ තියෙන ශ්‍රද්ධාව දැනලා අපි තාමත් අත්‍යන්ත යාළුවෙකුට අපි හිතසුව කැමති කෙනාට කියන්න උඹ ඔය කරන වැඩේ ඇත්ත. උඹට සාධාරණයක් තියෙනවා. මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි කරුණාකල සලකා බැලීමක් කරපන්. සලකා බලලා මේ පරිශ්‍රණය පොඩ්ඩක් කරලා මේ අදි සීල සික්ඛා සමාදානයක් ගැන පොඩ්ඩක් හිතපන්. දැහැනේ කරන්න බබක් නොනට බබෙක් හම්බෙන්න ඉන්නවනේ කොහොමද කරන්නේ කියලා ඉතින් ඔන්න පටන් ගන්නවා. ඔය මොන බයිලාවක්වත් වැඩක් නැහැ. යම රජුරවන්ට හරි අපායට. එයාට කිව්වොත් එහෙම කොහොම හරි අදිචිත්ත ශික්ෂා සම අනේ ස්වාංශ පාලි තේරෙන්නේ නැහැ මට ඔබ තේරෙන්නේ නැහැ කියන රැහැට කණ්ඩ හම්බෙන්නේ නැති නිසා ගෙදර යනවා. හිතන්න මේම ලෝකේ කවුරු හරි එක්කෙනෙක් එක්කෙනෙක් මේක තේරුම් ගත්තොත් එයාට ඒ කිසිම නම්බුවක් නැහැ බුදුරජාන් වහන්සේගේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය කියන්නේ ඕන ඕකට. තාමත් බුදුබණ වැඩ. තාමත් ඉන්නවා ලක්ෂයක් බෑ කියද්දී කරලා බලන්න ඕන කියන කෙනෙක්. ඒ තමයි manussත්වයේ තියෙන දේ ඕනම වෙලාවක අපිට පරිණාමය වෙනස් කරන්න පුළුවන්. අපි සහජයට යට වෙලා නැහැ. අපි තිරසන්නෝ නෙවෙයි. එනිසා මේ යට වෙච්ච නැති සහජයේ වැඩ කරන්නේ නැතුව ගියොත් ආයෙ තිරසන් වෙනවා. ඒ නිසා මේ තවදුරටත් මම බණ කියන බලාපොරොත්තු වෙන්නේ. මේ සීළු දෙනා දැනටම සීලයක් අරස කරනවා. මේ සීළු දෙනාටම දැනටම වරුවක් මේ පැයක්මාරක් වාඩි වෙලා ඉන්න පුළුවන්. මේ ඔක්කොට මේ කියන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා තියෙනවා. ඉතින් මේ ඇති වෙච්ච ඇසීම නිසා හෝ බලවෘද්ධ නිසා ඇති වෙච්ච මේ ශක්තියට මේ ධර්ම දේශනාවත් හේතු වෙලා මේ රකින්න සීලය තව දුරටත් අධි සීලයක් වඩපත් කරගන්න මේ දැනටමත් ලැබලා තියෙන යම් හෝ සමාධියක් තියෙනවා නම් චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා නම් ඒක අධිචිත්ත සමාධියක් වඩපත් කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිරු දිනාට මේ මේ ශ්‍රමණ ඵලය හෝ එහෙම මේ කියන පුබ්බ කරන කටයුත්ත හෝ මේ හරහා සිදු වෙමින් තියෙන බව වටහාගෙන තමන්ට මේක ඉදිරියට කරන්න ශක්තිය ධෛර්ය බලය පිණිස හේතු ආසනාව වේවා කියලා ශාසනික ප්‍රතිමක් වශයෙන් පතමි. මදි මං කියන පොඩි හාමුදුරන්ට සිල් අනුපින් අනුමෝදන් කරවන්න කියලා. ඒ මං ගොඩක් කතා කරන්නේ. ඔයාගෙන මේ කරගන්න දෙවියන්ට අනුමෝදන් කරනවා. ආකාසත්තා චුම්මන්තා විපාකාකාමනිකා පුඤ්ඤාඥාන මොදිතා චරණක්කාන්තු සම්මා සම්බුද්ධ ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරක්කන්තු සම්මා සම්බුද්ධ දේශනා ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං ඥාතින්ට අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ප්‍රාර්ථනාවක් තියෙනවා ප්‍රඥා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍ය. දෙවි ස්වාමීන් වහන්සේට වන්දනා කරනවා. රමණ සවතරයි ඕකාස වන්දාමි පන්තේ මයා කතම් පුඤ්ඤා ශාමිනානුමෝදිතබ්බා ශාමිනා කතම් පුඤ්ඤම් මයං දාතබ්බා සාදු සාදු අනුමෝදාමි ඕකාස દ્વારા තේන කතා සම්බාං අච්චයන් සමතමේ බන්ති සාදු ඕකාස